14 වන පරිච්ඡේදය විවර නො වූ ගම්බීර අර්ථ විවර කර ආකාරය බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වී ගම්බීර වූ ධර්මයක් වදාරති නුවණැත්තෝ එම දහම අවබෝධ කරගෙන අන් අයටද එහි අර්ථ පෙන්වා දුන්හ බුදුරජාණන් වහන්සේ නමක් වදාළ ගම්බීර දහම තුල සැඟවුණු විවර නොවූ අර්ථයන් සහිත දහම් පරයායන් පවතී. එවැනි දහම් කරුණවල අර්ථ විවර කර ගැනීම සඳහා එය ඉස්මතු කර දිය හැකි උතුමන් ආදර ගෞරවයෙන් යුතුව ඇසුරු කළ යුතුය වෙයි. මේ යුගයේ වැඩ සිටියා වූ එවන් උතුමෙක් වන්නේ ඩෙන්මාර්කයේ ඥානදීප ස්වාමීන් වහන්සේය. මේ දක්වා කිසිවෙක් විවර කර නොදුන් බොහෝ ගැඹුරු පරයායන් ඩෙන්මාර්කේ ඥානදීප යතිවරයානෝ ඉස්මතු කළහ. ධර්ම සාකච්ඡා තුලත් විවිධ සටහන් මගින් හා පොත් මගින්ද දහම් කරුණු ඉදිරිපත් කළහ. එවැනි දහම් කරුණු වල ඇති සූක්ෂම සහ ගැඹුරු බව නිසා මේ ලිපි පෙළ තුල ඒ කරුණු ඉදිරිපත් කළ නොහැක. මන්දයත් මෙහි ඉදිරිපත් කරනුයේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ ජීවන චරිතය පිළිබඳවයි. සුත්ත නිපාතයේ සූත්‍ර කීපයක් එක්කර නිම වූ කෘතියක් උන්වහන්සේගේ දායකයෝ විසින් මුද්‍රණය කළහ. ධර්ම සාකච්ඡා වල ඉදිරිපත් වූ ගැඹුරු පර්යායන් මෙහි සඳහන් නොකළද උන්වහන්සේ විසින් ලියූ කෙටි සටහනක බාහිර නිවැරදිභාවය පවණක් ඉදිරිපත් කරමි. මෙම නෝ චස්ස යන සටහනත් ඉංග්‍රීසියෙන් ඉදිරිපත් කරවුවකි. නෝ චස්ස නෝච මේ සියා න භවිස්සති න මේ භවිස්සති යන දහම් පාඨය සූත්‍ර පිටකයේ බොහෝ තැන්වල හමු වෙයි. ආනෙන්ජ සප්පාය සූත්‍රය, නෝච මේසියා සූත්‍රය, පාරිලෙය්‍යක සූත්‍රය, උදාන සූත්‍රය, පුරිස ගති සූත්‍රය ඉන් සමහරක් වෙයි. මේ සූත්‍ර පාඨවල ඇති ඉහත විග්‍රහය එකම විදියකට වර්තමාන බොහෝ අය අර්ථකථනය කරති. ඒ නිසා මෙහි සැඟවී ඇති විවර නො වූ ගම්බීර අර්ථය මතු කර ගැනීමට නොහැකි විය. මුලින්ම මෙහි ඇති ව්‍යාකරණ රීතිය අනුව හා ව්‍යංජන පිහිටීමද පర్యాయ වශයෙන්ද සොයා බැලිය යුතුය. එසේ ධර්මයේ ඉගෙන නොගන්නේ නම් ඔහු ධර්මය අතුරුදහන් කරන්නෙක් බව සද්ධම්ම සම්මෝස සූත්‍ර වල මනාව පැහැදිලි කර ඇත. ඒ ආකාරයෙන් නොබැලූ නිසා මෙම සූත්‍ර පාඨවල ඇත්තේ එකම අර්ථය බව බොහෝ අය පැහැදිලි කර ඇති අතර පරිවර්තනයද කර ඇත. එනමුදු අප මහා යතිවරයාණෝ ව්‍යංජන ව්‍යාකරණ රීතිය පරියාය වශයෙන් මේ සූත්‍ර බලමින් එම පාඨයේ අර්ථය විවර කර දුනි. ආනෙන්ජ සප්පාය සූත්‍රයේ සහ උදාන සූත්‍රයේ ඇති විග්‍රහයද පාරිලෙය්‍යක සූත්‍රය පුරිස ගති සූත්‍රය වල ඇති විග්‍රහයන්ද එකිනෙකට වෙනස් වෙයි. පරියාය වශයෙන් බලන විට උදාන ආනෙන්ජ සප්පාය සූත්‍රවල ඇත්තේ සේක භික්ෂුවක් වඩන ආකාරයයි. පාරිලෙයක පුරිසගති සූත්‍රවල ඇත්තේ පුහුදුන් කෙනා සක්කාය දිට්ඨිය නුතුව වඩන ආකාරයයි. ව්‍යංජන අනුව ව්‍යාකරණ රීතිය යෙදී ඇත්තේද වෙනස් අයුරකිනි. පුරිසගති පාරිලෙයක සූත්‍රවල උත්තම පුරුෂයන්ද ආනෙන්ජ සප්පාය උදාන සූත්‍රවල ප්‍රථම පුරුෂයෙන්ද ව්‍යාකරණ රීතියට අනුව ව්‍යංජන ඉදිරිපත් වී ඇත. සක්කාය දිට්ඨිය මත පදනම් වී තමා යයි හැඟීම මත සිට අනාත්මය දිට්ඨිගතව පුරුදු කරන ආකාරය උත්තම පුරුෂ උත්තම පුරුෂ ක්‍රියාවෙන් පිළිඹු වෙයි. සක්කාය දිට්ඨිය දුරු වී තමායයි ගන්නා සම්මර්ෂණ ඉක්මවා අනාත්මය ප්‍රඥාවෙන් දකින ආකාරය ප්‍රථම පුරුෂ ක්‍රියාවෙන් නිස්මතු වෙයි. උත්තම පුරුෂ තුල මම යන්නෙන් යෙදීමද ප්‍රථම පුරුෂයෙන් මම යන්න නොයදීමද ඉස්මතු වෙයි. මේ ආකාරයට ධර්ම පරයායන් ඉගෙන ගන්නා විට අනාත්මය තුලින් දිට්ඨිගත වන ආකාරය සබ්බාසව සූත්‍ර විග්‍රහයට අනුව පැහැදිලි වෙයි. එමෙන්ම ලෝකෝත්තර ප්‍රතිපදාව ඉස්මතු වෙමින් අනාත්මය ප්‍රඥාවෙන් දකිමින් නිවන නිවන් මඟ වඩන ආකාරයත් ඉස්මතු වෙයි. මේ කරුණු මනාව ඥානදීප ස්වාමීන් වහන්සේ ඉස්මතු කළසේක. මේ ආකාරයට ඉදිරිපත් කළ දහම් පරයාය සහිත සටහන උඩවත්ත කැලේ සේනානායක ආරණ්‍යයේ ඥානදීප ස්වාමීන් වහන්සේ වැඩ සිටින විට මාහට ඒ උතුමන් විසින්ම ලබා දුන්සේක. පෞලිකන්ද රෑන කෙටුවගල ආරණ්‍යයේ ඥානදීප ස්වාමීන් වහන්සේට කුටිය ඉදිකර දෙන විට වැසිකෙලිය සාධන ආකාරය පිළිබඳ විමසන ලදී. අවසරයි ස්වාමීන් වහන්ස. අසනීප නිසා කුටියට කොමඩ් එකක් සවි කරන්නද? එපා එපා. මම ඕවට කැමති නෑ. සාමාන්‍ය වැසිකිලියක් හදන්න. වහලයට ලණුවක් දාලා තියන්න. ඒකෙන් මට වාරු ගන්න පුළුවන්. ඒ ආකාරයටම අප විසින් වැසිකිලියක් සකස් කරන ලදී. අල්පේච්ඡත්වයේ උපරිමයක සිටි බුද්ධ පුත්‍රයෙකුගේ ජීවන තොරතුරකට සාක්ෂියක් වෙමින් අදටත් ඒ විදියටම ඒ වැසිකිළිය පවතී. වෙසක් මහේ ඥානදීප ස්වාමීන් වහන්සේ වඩින දිනය දැන් වූ පසු මා හිතවත් දායක මහතෙකුගේ වාහනයක් රැගෙන උඩවත්ත කැලය බලා පිටත් වුනෙමු. වදේමඩ ගම්මානයට ස්වාමීන් වහන්සේ වැඩම කරවූහ. ආරණ්‍ය වෙත යෑම සඳහා දුෂ්කර කඳු මාර්ගයක් වැටී තිබුණි. එම කඳු මාර්ගයේ ගමන් කිරීමේ අපහසුව නිසා එහි ගමන් කළ හැකි වෙනත් වාහනයක ස්වාමීන් වහන්සේ ආරණ්‍යයට වැඩම කරවන ලදී. ගම්වැසියන් හා හිතවත් දායක මහතුන් වන්දනා කිරීමටද පැමිණ සිටියෝය. ඒ වන්දනා පිළිගත් ස්වාමීන් වහන්සේ ගිලන්පස වළඳා කුටියට වැඩිහ. කුටිය දැකීමෙන් ඥානදීප ස්වාමීන් වහන්සේ සතුටටපත් වූහ. කුටිය සමීපයේ ඇති ඇල මාර්ගය හරස් කොට වේලක් බඳිමින් පන් පහසු වීමට පොකුණක් සකස් කළේද ස්වාමීන් වහන්සේගේ උපදෙස් පරිදීමය. අදටත් ඒ පොකුණ එලෙසම පවතී. එදා රාත්‍රියේ ඊටාම සතුටින් අප ගත කළේ කුමක්දෝ රැකවරණයක් සැලසුණා සේය. පහවදා උදෑසන ගමේ තරුණ දරුවන් පැමිණ මෙසේ පැවසීය. ස්වාමීන් වහන්ස ඊයේ රාත්‍රියේ සුදුහාමුදුරුව වැඩ සිටින කුටිය ප්‍රදේශයට විශාල ආලෝකයක් එනවා. ගොඩක් අය දැකලා තියෙනවා. රාණ කෙටුවගල කඳුමුදුනක් නිසා එහි ඉදිකරුණු ආරණ්‍ය එම ප්‍රදේශයේ ගම්මානවලට හොඳින් දිස් වෙයි. මේ අයුරින් කීප වතාවක් ගම්වැසියෝ අප වෙත පවසා සිටියහ. මේ වන විට අප ආරණ්‍ය තුල තවත් කුටි කිහිපයක්ද ඉදිකරන්නට යෙදුණි. ස්වාමින් වහන්සේ වෙනුවෙන්ම උපස්ථාන කිරීමට තරුණ අය කීප දෙනෙක්ද ආරණ්‍යයේ නැවතුණි. පාන්දරම පළතුරු, ඕට්ස් හා සස්ටෙජන් කිරි සාදාගෙන මම ස්වාමීන් වහන්සේගේ කුටියට රැගෙන වැඩියේ ඊටමත් සතුටිනි. උපස්ථාන අතර අග්‍ර උපස්ථානය කරන්නට ලැබීමේ වාග්ය වාග්යේ අපරිමිත උද්දාමේනි මිරිස් නැතිව වෙනමම ස්වාමීන් වහන්සේට ව්‍යංජන සකස් කළෙමි. දේශීය රතු සහල් බද්ද තවත් නොයෙකුත් ගුණදායක ආහාරද ආරණ්‍යයේ සකස් කරන ලදී. ආරණ්‍යයේ මුල්ම කුටිය වූ මැටි කුටිය ස්වාමීන් වහන්සේට දානශාලාවක් ලෙස සකස් කර දුනි. ඒ සඳහා අවශ්‍ය පුටු මේස ආදිය නාවික හමුදාවේ සුරේෂ් මහතා ඊතා හොඳින් සකස් කර පූජා කළේය. දිනපතා පාන්දරම අවදි වී දානීය පිළියෙල කළේ ඊ타ම ගෞරවයෙනි. මේ ආකාරයට පාන්දරින්ම කුටියට ගිලන්පස රැගෙන යමින් උදෑසන 7ට පමණ දානීය පූජා කිරීම මාස 8ක් තිස්සේ ඊ타ම සතුටෙන් සිදු කළෙමි. ඥානදීප ස්වාමීන් වහන්සේට කුටිය සකස් කළ සියලු දෙනාද ඒ සඳහා ඇඳ ඇතිරිලිහා බඩු මුට්ටු ලබා දුන් අයද අවශ්‍ය වියලි දාන බඩු හා පළතුරු වර්ග සැපයූ සියලු දෙනාම වින්දා වූ සතුට අප්‍රමාණය එමෙන්ම ආරණ්‍යයට ඉඩම පූජා කළ ශ්‍රියාවති ගුණසේකර මෑණියන් සතුටු කඳුළු වගුරුවමින් සියතින්ම මිරිස් නැති ව්‍යංජනයක් සකස් කරමින් පූජා කළේ Tamanගේ වයෝවෘද්ධ බවද නොසලකමිනි වස විස නැති පළතුරු වර්ග 10ක් පමණ දිනකට පූජා කිරීමට බොහෝ දායක පින්වතුන් උපකාර කළහ. ඒ කටයුතු දිනපතාම සිදුවිය. මේ ආකාරයට කළ ශ්‍රේෂ්ඨ උපස්ථානය ගැන සිහිවන විට අදටත් ඇතිවන ප්‍රීතිය අපමණය. වෙසක් මස අප ආරණ්‍යයට වැඩම කිරීමෙන් පසුව 2014 වසරේ වස්වසන 15ක පොහොයට පොහොය දිනට පෙර ඇති මාස පෝයේ පවතින සංඝ රැස්වීමට සහභාගී වීම සඳහා ඥානදීප ස්වාමීන් වහන්සේ පිටත් වූයේ මා පෙර ගත කළ හැලබගහවත්ත කුටිය හරහාය. එම කුටිය දැකීමෙන් ස්වාමීන් වහන්සේ ඊටාම සතුටටපත් වූහ. එම කුටිය සකස් කිරීමටත් පිණ්ඩපාතේ සඳහා අවශ්‍ය වූ කටයුතු කරන්නටත් යෙදුනේ දරුණු ආබාධයකින් පෙළුණු මොක්සිරි උපාසක මහතාය මාහට රාණ කෙටුවගල ආරණ්‍ය සකස් කර ගැනීමට පිරිස සංවිධානය කරමින්ද ඔහු බොහෝ උපකාර කළේය. එදින ඥානදීප ස්වාමීන් වහන්සේ වන්දනා කිරීමට ගම්වාසීන් පන්සලට රැස්වුවද ඉඳ ගැනීමටවත් අපහසු මොක්සිරි උපාසක මහතාට ඒමට නොහැකි විය. ඥානදීප ස්වාමීන් වහන්සේගේ කාරුණික බව නිසා එතුමාගේ නිවසටම උන්වහන්සේ වැඩම කළහ. මොක්සිරි උපාසක බිම දිගාවී සිටි අතර ස්වාමීන් වහන්සේට ආසනයක් සකස් කර තිබුණද ඔහු සමීපයට ගොස් බිම වාඩි වී කතා කිරීමට තරම් ඥානදීප ස්වාමීන් වහන්සේ නිහතමානී වූහ. ඉන් මසකට පමණ පසු මොක්සිරි උපාසක මරණයටපත් වූයේ ඥානදීප ස්වාමීන් වහන්සේ දැක බලා එම පාදයන් සිඹිමින් වන්දනා කරන්නටද වාග්ය උදා කරගෙනය. හැලබ ගහවත්ත සිට ලග්ගල රැස්වීමට වැඩම කොට නැවත වතාවක් වස්වාසය කිරීමට අප ආරණ්‍යයට උන්වහන්සේ වැඩම කළහ. 2014 වසරේ වස් කාලයේ ඔවුලිකන්ද රැණකෙටුවගල ආරණ්‍ය තුල ඥානදීප ස්වාමීන් වහන්සේ ගත කළහ. 15 වන පරිච්ඡේදය ඥානදීප හිමියන්ට උපස්ථාන කළ තරුණයා පැවිදි වෙයි. ලෝකයේ මිනිසුන් අනුකම්පාව උපදවාගෙන විවිධ අයට උපස්ථාන කරනු ලැබෙයි. වැඩිහිටියන්ට රෝගීන්ට මෙන්ම යාචකයන්ටද උපස්ථාන කරනු ලබයි. එලෙස සිදු කරනු ලබන උපස්ථාන ශ්‍රේෂ්ඨය. එනමුදු ශ්‍රේෂ්ඨත්වය කරා යොමු වන අග්‍ර උපස්ථානය වන්නේ තථාගත ශ්‍රාවක සංඝරත්නයට උපස්ථාන කිරීමයි. ගම්බීර ධර්මය දරා වැඩ සිටින විවර නො වූ අර්ථයන් විවර කර පෙන්වන ඒ උතුම් සංසිඳීම තම චිත්ත સંතානයේ දරා වැඩ සිටින ශ්‍රාවකයෙකුට උපස්ථාන කිරීම කෙතරම් අගනේද එම උතුමන් ඒ උතුම් මඟ අනුගමනය කරමින් අන් අයද සත්‍ය දර්ශනයට යොමු කිරීම කරවන නිසා ඔවුන්ටද ශ්‍රේෂ්ඨත්වයේ කරා යොමු වීමට හැකියාව උදා වෙයි නිවන් මගෙහි හික්මීමෙන් එම දහමෙහි ගැඹුරු අර්ථයන් අනුකම්පා සහගතව අන් අයට විවර කර දෙමින් වයසින් මෙන්ම පැවිදි දිවියෙන්ද මොහුකුරා වයසට ගිය අසනීප තත්වයේ පසුවන ඩෙන්මාකේ ඥානදීප ස්වාමීන් වහන්සේට උපස්ථාන කිරීම ශ්‍රේෂ්ඨත්වයේ කරා යොමුවන උපස්ථානයක්මය ඒ උතුමන්ට උපස්ථාන කරන්න ලැබීම මහත් වාග්යකි. ඕලිකන්ද රෑන කෙටුවකල ආරණ්‍යයේ වැඩවසන ඩෙන්මාර්කේ ඥානදීප ස්වාමීන් වහන්සේ වන්දනා කිරීමට දෙවියන්ද පැමිණෙන බව ගම්මුන් පවසන්නේ ඒ කුටිය දෙසට පැමිණෙන දීප්තිමත් ආලෝකයන් නිසාවෙනි. අප ආරණ්‍යයට වඩින විට ආමාසගත අසනීපයක් මෙන්ම අලියාගෙන් සිදු වූ කරදරය නිසා පාදයේ අපහසුතාවයක්ද උන්වහන්සේට ඇති වී තිබුණි. ආමාශය ඇති වූ රෝගාබාධයන්ට ප්‍රත්‍යවන ආහාරයන් සකස් කර පූජා කිරීමට සෑම දිනකම අපහට හැකි විය. ඒ ගැන සිතන විට පුදුමාකාර සතුටක් දැනටත් ඇති වෙයි. ස්වාමින් වහන්සේ එක් පාදයක් අඟල් 1යි 4න් 3ක් කොට වූ නිසා එහි ආබාධයක් ඇති වී තිබුණි. අප හිතවත් මාතලේ දායක මහතෙකු ලවා එක් පාවහනක් අඟල් 1යි 3 කාලක් උසට විශේෂයෙන් සකස් කරමින් පාවහන් යුගලක් ඩෙන්මාර්කේ ඥානදීප ස්වාමීන් වහන්සේට පූජා කළේය. එම පාවහන් යුගල භාවිතා කරන විට පාදේ හටගත් වේදනාව සම්පූර්ණයෙන් සුව විය. කතරම් බෙහෙත් කළද සුව නො වූ පාදේ ආබාධය මෙසේ අපගේ උපකාරයෙන් සුව වීම නිසා අපමණ ප්‍රීතියක් අපහට ඇතිවිය. ඥානදීප ස්වාමීන් වහන්සේ අපවත් වන තුරුම එම මහතා අපගේ ඉල්ලීම මත එවැනි පාවහන් යුගල් බොහෝ ප්‍රමාණයක් සකස් කර දුන්නේය. එතුමා කිසිදු පැකිලීමකින් තොරව එය ඉටු කළේ තමාගේ සිතේ හටගත් අපමණ ශ්‍රද්ධාව හේතුවෙනි. මා මෙන්ම එතුමාද මේ ගැන සිහි කරන සෑම අවස්ථාවකම ලබන සතුට වචනයෙන් ප්‍රකාශ කළ නොහැක. ස්වාමීන් වහන්සේ නිතරම පාහේ මී පැණි වැළඳෝහ. මා වැඩ සිටි හැලබගහවත්ත දඹගොල්ල ප්‍රදේශයේ ගැමියන් වනාන්තරයෙන් සොයාගන්නා පිරිසිදු මී පැණි නිතරම පූජා කළේය. අප ආරණ්‍ය පමණක් නොව වෙනත් ආරණ්‍යවල වැඩ වාසය කරද්දීද මේ පැණි පූජා කිරීමට අපට හැකි විය. දානය සඳහා අවශ්‍ය වියලි බඩු හා පළතුරු වර්ගයන් මාතලේ අංකුඹුර ප්‍රදේශවල දායකයන් විසින් සැපයූහ. නාවල ව්‍යාපාරික මහතුන් දෙදෙනෙක් හා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මහතෙක් අවශ්‍ය වසවිසෙන් තොර එළවලු පළතුරු සැපයුයේ අපමණ ගෞරවයකිනි. ඒ අයද ස්වාමීන් වහන්සේ අපවත්වන් තුරුම අවශ්‍යතාවයන් අනුව ඒ ඒ ආරණ්‍ය කරා පැමිණ අවශ්‍ය දෑ ලබා දීමට තරම් කාරුණික වූහ. ඉංග්‍රීසි බෙහෙත් වැළඳීමට අකමැති වූ ඥානදීප ස්වාමීන් වහන්සේ ශාකසාරයන් නිපද වූ ශාකසාරයෙන් නිපද වූ ඖෂධ පමණක් වැළඳූහ. ආහාර දිරවීමට පහසු වන හා ප්‍රතිශක්තිකරණය ඇතිවන ශාකසාර ඖෂධ එංගලන්තයේ සිට හිතවත් දායක මහතුන් සපයා දුන්නේය. නාවික හමුදාවේ සුරේෂ් මහතාද සිදත් වෙත්තමුනි මහතාද ඒ සඳහා බොහෝ උපකාර කළහ. එමෙන්ම කටුගස්තොට වැඩ සිටින නාපානේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේත් දායකයන් ලවා එම බෙහෙත් හා ආහාර ද්‍රව්‍ය ගෙනවිත් දුන්හ. මෙලෙසට අපමණ සතුටකින් උපකාර කළ අයගේ සහයෝගය නිසා ඥානදීප ස්වාමීන් වහන්සේට පහසු විහරණ සැලසීමට මාහට හැකිවිය. මාගේ පැවිදි දිවියද උපසම්පදාවෙන් දස වසරක් ඉක්ම වූහ. එකල මාහටද ඥානදීප ස්වාමීන් වහන්සේටද උපස්ථාන කරමින් ආරණ්‍ය කටයුතු කළ තරුණයෙකුට පැවිදි වීමට අදහසක් ඇතිවිය. මාගේ ගුරු උතුමෙක් වන ඥානදීප ස්වාමීන් වහන්සේගෙන් උපදෙස් ලබා ගැනීමට මට අදහස් ඇතිවිය. ඒ ගැන මම ඥානදීප ස්වාමීන් වහන්සේගෙන් විමසීමි. ස්වාමීනි, මෙහි කැපකරු තරුණ උපාසක මහතෙක් පැවිදි වීමට කැමැති. පැවිදි කළාට කමක් නැද්ද? ආයුෂ්මතුන්ට වස් 10ක් ඉක්මවා ඇති නිසාත් ධර්ම විනය කියලා දෙන්න හැකියාව ඇති නිසාත් ඒකට ආයුෂ්මතුන් කැමති නම් උපකාර කරන්න යනුවෙන් ස්වාමීන් වහන්සේ වදාළහ. ඒවන විට තවත් තරුණ උපාසකවරු දෙදෙනෙක් ආරණ්‍යයේ කැපකරුවන් ලෙස සිටියහ. ඉන්පසු පැවිදි වීමට කැමති තරුණ උපාසක මහතා පැවිදි කළෙමු. අලුත් සාමණේරයන් වහන්සේ පළමුවෙන් සිදු කළේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ සිවුරු සේදීමයි. එයත් උන්වහන්සේ ලැබූ භාග්‍යකි. පැවිදි වූ දාට පසුවදා පැවිද්දට අවශ්‍ය කරුණු පහදා දෙමින් අනුශාසනාවක් එම සාමණේරයන්ට කිරීමට තරම් ඥානදීප ස්වාමීන් වහන්සේ කාරුණික විය. එතෙන් පටන් ඥානදීප ස්වාමීන් වහන්සේගේ සියලු උපස්ථාන කටයුතු සිදු කිරීමට එම සාමණේරයන් වහන්සේට අවස්ථාව ලබා දුනිමි. අප ආරණ්‍යයේ ඥානදීප ස්වාමීන් වහන්සේ වැඩ සිටින විට විවිධ ප්‍රදේශවලින් ස්වාමීන් වහන්සේලාත් ගිහි බවතුනුත් පැමිණියහ. එනමුදු ස්වාමීන් වහන්සේගේ විවේකයට උපකාර කරමින් ඒ අයට එම අවස්ථා මා ලබා නොදුන්නේ තරහ සිතකින් නොවේ. කරුණු පැහැදිලි කරන විට ඒ අය එයට එකඟ විය. නමුත් සමහර අයට මා කෙරෙහි අප්‍රසාදයක් ඇතිවන්නට ඇත. යමෙක් පැමිණියහොත් උදෑසන දාණය ලබා ගන්නා වේලාවට දුර සිටම වන්දනා කිරීමට අවස්ථාව ලබා දුන්නේ ස්වාමින් වහන්සේගෙන් අවසර ලබාගෙනය. එලෙස වන්දනාමාන කර දැකබලා සතුටු වූ බොහෝ ගිහි පැවිදි අය වූහ. ආරණ්‍යට ඉඩම පූජා කළ ශ්‍රියාවති ගුණසේකර වයෝවෘද මෑණියන් අපහසුතා නොතකා පා ගමනින් කඳු මුදුනට පැමිණ හැමදාම පාහේ වන්දනා කළාය. ඥානදීප ස්වාමීන් වහන්සේ වස් මාස 6 ගත කිරීමෙන් පසුව එනම් දුරුතු පෝයෙන් පසුව උදේ කාලය තුල ධර්ම සාකච්ඡා කිරීමට සියලු දෙනාටම අවස්ථාව ලබා දුන්හ. එම අවස්ථාවෙන් ප්‍රයෝජනයගත් බොහෝ ගිහි පැවිදි අය වූහ. යමෙක් මූලික බුද්ධ වචනයම අනුගමනය කරමින් තර්ක විතර්ක නොකරයි නම් එවැනි අය සමග ධර්ම කතාවට කිසිදු බාධාවක් ඇති නොවිය. ශ්‍රී ලංකාවේ දේශපාලනයට සම්බන්ධ ප්‍රසිද්ධ පවුලකට අයත් පිරිසක් පැමිණ බොහෝ වේලාවක් ඉංග්‍රීසියෙන් ධර්ම සාකච්ඡා කළහ. ඒ අය මූලික බුද්ධ වචනයටම අනුව තර්ක නොකර කතා කළ නිසා ඥානදීප ස්වාමීන් වහන්සේ එම සාකච්ඡාවට කැමැති වූහ. ඒ බව මාහට පසුදින ස්වාමීන් වහන්සේ පැවසූහ. ඥානදීප ස්වාමීන් වහන්සේ අපගේ ආරණ්‍යයේ වැඩ සිටි මාස 8 තුලම දානශාලාව තුලත් උදාසන කුටියට ගිලන්පස රැගෙන ගිය විටත් ධර්මයේ සාකච්ඡා කිරීමට මාහට විශාල වාග්යක් උදා විය. වස් කාලය අවසන් වූ විට අපගේ දායකයන්හට ඥානදීප ස්වාමින් වහන්සේට සිවුරක් පූජා කිරීමේ අදහසක් ඇති විය. ඒ බව මම ඥානදීප ස්වාමින් වහන්සේගෙන් විමසීමි. ආයුෂ්මතුන් මගේ සිවුරු තාම පාවිච්චි කරන්න පුළුවනි. ඒ නිසා මට එපා. එයාලා ගොඩක් කැමති නේද? මාගේ අඳනේ පරණයි. එහෙනම් අඳනයක් පූජා කරන්න. මෙසේ ඥානදීප ස්වාමීන් වහන්සේ පැවසූ විට බොහෝ අය ඒ සඳහා දායක කරගෙන ශ්‍රියාවති ගුණසේකර මෑණියන් අඳණය පූජා කළාය. මේ ආකාරයට ඥානදීප ස්වාමීන් වහන්සේට මම පාවිච්චි කරමින් සිටි කුඩය පූජා කර ගැනීමට වාග්ය උදා වූ අතර එම කුඩය ස්වාමින් වහන්සේ අපවත් වන තුරුම පරිහරණය කළහ. එම කුඩය සහ ස්වාමින් වහන්සේ විසින් පරිහරණය කළ අනිකුත් පරිෂ්කාර අදටත් ඇත්දලගල ආරණ්‍යයේ සුරක්ෂිතව පවතී. මේ ආකාරයට සිව්පසයෙන්ම ඥානදීප ස්වාමීන් වහන්සේට උපස්ථාන කිරීමේ වාග්ය අපහට උදා විය. එමෙන්ම එම ශ්‍රේෂ්ඨ උපස්ථානය සිදු කිරීමේ පුණ්‍ය මහිමෙන් ගම්බීර වූ තථාගත දහමේ විවර නො වූ බොහෝ අර්ථයන් විවර කර ගැනීමටද අපහට හැකිවිය. මෙලෙස සිදු කළ අවංක උපස්ථානයන් ලබාගත් උපස්ථානයෙන් ලබාගත් දේ බොහෝ විය. තථාගතයන් වහන්සේ විනය පිටකය තුලද ඒ වත්පිළිවෙත් ගැන මනාව ඉස්මතු කර පෙන්වූයේ නිවන් මගට උපකාරයක් වන ලෙසටය. 16 වන පරිච්ඡේදය ධර්මයට කැමැති අය සමග සෝදශීලීත්වය නිකල සිතින් යුතුව අතීතයේ වැඩ සිටි රහතන් වහන්සේලා පරිසරයේ සුන්දරත්වය දකිමින් පහළ කළ උදානයන් තේරගාථා තුල සඳහන් වෙයි නිදහස් වූ සිතින් යුතුව හුදකලාවේ වැඩ සිටි රහතන් වහන්සේලා කඳුමුදුන් වල සිරියාව ඇලදොල ගංගාවන් ගලා බසිනා ආකාරය ගස්කොළන් වල පිහිටීම තන නිල්ලේ ඇති සුන්දර බව කුරුල්ලන්ගේ මිහිරි නාදය අලියතුන්ගේ කුංච නාදය හා සිංහයන්ගේ තේජාන්විත සිංහනාදයේද මුවන් ආදී සතුන්ගේ අහිංසක බව මනාව ඉස්මතු කරමින් උදාන පහල කළහ තේරගාථා ඉගෙන ගන්නා විට ඒ උදානය මනාව ප්‍රකට වෙයි. ඩෙන්මාර්කේ ඥානදීප ස්වාමීන් වහන්සේද ඒ ආකාරයටම වනාන්තරයේ සුන්දර බව අත්විඳහ. අසනීප තත්වයේ පසුවෙමින් ආරණ්‍ය තුල වැඩ වාසය කරන විටද එම සුන්දරත්වය විඳීමට අමතක නොකලහ. අපගේ ආරණ්‍යයේ පමණක් නොව සෑම ආරණ්‍යකම වැඩ වසද්දී වනාන්තරෙහි ඇවිදමින් කඳු තරණය කරමින් ඒ සුන්දර බව අත්විඳහ. ඒ අතරතුර නොඑක් වනසතුන්ද හමු විය. රාණ කෙටුවගල ආරණ්‍යයේ වැඩ සිටියේදී වැසි නැති දිනවල කඳු මුඳුනට ගමන් කරමින් පරිසරයේ සුන්දර බව අත්විඳහ. අපගේ ආරණ්‍ය පිහිටි කඳුමුදුන පිළිබඳ අප පවා නොදන්නා බොහෝ දේ විදේශික භික්ෂුවක් වූ ඥානදීප ස්වාමීන් වහන්සේ දැන සිටියහ. වස් මාස 6 අවසන් වූ පසු දුරචාරිකා කිරීම ඥානදීප ස්වාමීන් වහන්සේගේ සුන්දර පුරුද්දක් විය. රෝගී බව නිසා දින ගණනක් චාරිකා කිරීමට අපහසු වුවද එය සිදු කළහ. අප ආරණ්‍ය පිහිටි කන්දට යාබදව ඇටිපොළ කන්ද පිහිටා ඇත. එය ඊටාම සුන්දර විශාල කඳු ගැටයකි. එම කන්දට චාරිකා කිරීමට ඥානදීප ස්වාමීන් වහන්සේට අදහසක් ඇති වූහ. අප ආරණ්‍යයේ භික්ෂූන් වහන්සේලාද ගමේ තරුණ කීප දෙනෙක්ද සමග උදෑසන දාණය වළඳා දවල්ට දාණයද රැගෙන උදේ 7ට පමණ පිටත් වූයේ ඇටිපොළ කන්ද තරණය කිරීමටය. දාණයට වේලාව ළඟා විය. තව පොඩි දුරක් තිබුණද දහවල් දාණය වැළඳුවේ බැන්ඩිගල කඳුමුදුනට මුහුණලා තිබූ ගල්තලාව මත හිඳිමිනි. දිය පාරවල් හා සීත දේශගුණයක් ඇති ඇටිපොළ කන්ද බොහෝ දිනවල මීදුමෙන් වැසී යයි. එදින හොඳින් ඉර පායා තිබුණි. කඳු මුදුනට ගමන් කිරීමෙන් පසුව නැවත ආපසු ගමන් කිරීමට පටන් ගතිමු. අපගේ ආරණ්‍යයට වැඩම කළ මුල් දිනවල මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන අප ප්‍රදේශය ඇතුළත් සිතියම ඥානදීප ස්වාමීන් වහන්සේට පූජා කළෙමු. එම සිතියම ඇසුරෙන් ලද දැනුමින් මේ ආකාරයට අප චාරිකා කරන විට ඒ ඒ ගම්මානයන් මං මාවත් ඥානදීප ස්වාමීන් වහන්සේ අපට පෙන්වූයේ තමාගේ උපන් ගම අපට පෙන්වන අයුරිනි. අපට රාත්‍රී 7 පමණ වන විට ආරණ්‍යට නැවත පැමිණීමට හැකිවිය. අපට නම් බොහෝ වෙහෙස දැනුණද ඥානදීප ස්වාමීන් වහන්සේට වෙහෙස නොදැනුනේ අධ්‍යාත්මයේ ඇති සංසිඳීම නිසා විය හැකිය. දිනක් බලන්ගොට දෙහිපිටිය ගල්ලැනට මා වැඩම කළ අවස්ථාවක ඒ බව ඥානදීප ස්වාමින් වහන්සේගෙන් විමසීමි. ස්වාමීනි කකුලේ අමාරුවත් සමග මේ කඳුවල ඇවිදින්න අපහසු නැද්ද? නැහැ. මට ලොකු වෙහෙසක් නැහැ. කයේ බරක් දැනෙන්නේ නැහැ. සිතේ ඇති සමාධිය ඒකට ගොඩක් උපකාර වෙනවා. ඒ නිසා සැහැල්ලුයි. ඒ වදන නැවත මාහට සිහිවිය. අධ්‍යාත්මය තුල සැපයක් භුක්ති විඳින විට කායික අපහසුතා නොලැබූ නිසා අතීතයේ රහතන් වහන්සේලාද සේක භික්ෂූන්ද නිදා ගැනීම නොකළ බව තේරගාථා තුල සඳහන් වෙයි. අනුරුද්ධ රහතන් වහන්සේ, බක්කුල රහතන් වහන්සේ, ආනන්ද ස්වාමීන් වහන්සේ අවුරුදු ගණන් නිදා නොගත් බව තේරගාථා තුල සඳහන් වෙයි. ඥානදීප ස්වාමීන් වහන්සේටත් ඒ ආකාරයට සුවයක් ලැබෙන්නට ඇති. ඇටිපොළ කන්ද චාරිකාව නිමකොට පැමිණි පසු දින කීපයක් ඒ අවට චාරිකා කිරීමට ඥානදීප ස්වාමීන් වහන්සේ පිටත් වූයේ හුදකලා වේමය. කිරිබත්ගල්ල මුල් හේන ගල උඩ හේන වටගොඩ හරහා දින තුනකින් උන්වහන්සේ නැවත ආරණ්‍යයට වැඩම කළහ. ඒ ඒ ගම්මානවල පන්සලේ බණ මඩුවේ රාත්‍රිය ගත කරමින් වනාන්තර තුලින් කඳු හරහා ගමන් කළ බව අප සමග උන්වහන්සේ පැවසූහ. සාමාන්‍ය දිනවල ප්‍රජාශාලාවලත් රාත්‍රිය ගත කර ඇත. ඒ ඒ ගමෙන් පිණ්ඩපාතය කරගෙන චාරිකාවේ යෙදුනේ Tamanගේ පාදයේ ආබාධයද නොසලකෙමිනි. සමහර දිනවල දානය පවා හොඳින් ලබා නොමැත. එනමුත් සිතෙහි දුකක් නැතිව වැඩ සිටියේ අපේක්ෂාවක් නැතිව උපේක්ෂාවෙන් වාසය කරන නිසා විය හැකිය. ඥානදීප ස්වාමීන් වහන්සේට කිසිදු බාධාවක් නොකර උපකාර කරන උපාසක මහතුන්ට උන්වහන්සේ ඊටාම සමීපය. නිතරම ඒ අය සෑම දෙයක්ම සොයා බැලුවේ කිසිවක් අපේක්ෂාවෙන් නොවේ. එම නිසාම ඥානදීප ස්වාමීන් වහන්සේද ඔවුනට සමීප වූහ. නා උල සඳමාලි වී මෝල් මුදලාලි මහතා කලුන්දෑවේ උක්කුබණ්ඩා උපාසක මහතා මලිත පුතා පලාපත්වල සේනානායක තරුණ පුතා මේ අතර විය. සේනානායක පැවිදි වන්නට හොඳා. යයි පැවසීමට තරම් සුහදශීලී විය. එමෙන්ම සිත විසිරී අපහසුවෙන් වැඩ සිටින භික්ෂූන්ට අවවාද කිරීමට තරම් කාරුණික විය. ධර්මයට කැමැති අය සමග සමීප ඇසුරටද ධර්මය නොදන්නා අය බැහැර කිරීමටද ඥානදීප ස්වාමීන් වහන්සේ පසුබට නොවූහ. එකම ආකාරයේ ධාතු ස්වභාවයෙන් යුතු අය එක්වන බව තථාගතයන් වහන්සේද වදාළහ. අන් අය එම ඇසුරින් බැහැරවන බවත් ධාතු සංයුක්තයේ දේශනා කීපයකම සඳහන් වේ. මේ ආකාරයටම ධර්මය කැමති තර්ක නොකරන අයට උපකාර කරමින් අනුශාසනා කරමින් ඥානදීප ස්වාමීන් වහන්සේ දිවි ගෙවූහ. මේ ශාසනයේ අභිවෘද්ධියට කළ මහා මෙහෙයකි. නවම් මාසයේ පසළොස්වක පොහොය දින ලග්ගල පවත්වන සංඝ රැස්වීමට සහභාගී වීම සඳහා ඥානදීප ස්වාමීන් වහන්සේ කැමති වූහ. ඊට ප්‍රථම ත්‍රිකුණාමල ප්‍රදේශයෙන් ආරාධනාවක් තිබූ නිසා එහි චාරිකාවේ වඩින්නටද අවශ්‍ය විය. බොහෝ ස්වාමීන් වහන්සේලා උපස්ථාන කිරීම සඳහා ඥානදීප ස්වාමීන් වහන්සේට ආරාධනා කළහ. එබැවින් ත්‍රිකුණාමල ප්‍රදේශයේ එම ස්ථාන බැලීමට අදහස් ඇතිවිය. රෑන කෙටුවගල ආරණ්‍යයෙන් පිටත් වීමට දින කීපයකට ප්‍රථම ඥානදීප ස්වාමීන් වහන්සේගේ කුටිය වෙතට මම වැඩම කළෙමි. ස්වාමීන් වහන්සේට ඊටාම ආදර ගෞරවයෙන් වන්දනා කළෙමි. අවසරයි ස්වාමීනි. මේ වස් කාලය හොඳින් ගත කළාද? ඔව් ඔව්. ගොඩක් හොඳින් ගත කළා. යයි සිනාමුසු මුහුණින් මාහට පිළිතුරු දුන්හ. උපස්ථාන කටයුතු වලදී අඩුපාඩුවක් එහෙම සිදු වුණාද? නෑ නෑ මොන අඩුපාඩුද? වැඩි පාඩුයි වුණේ. මෙහි හොඳට උපස්ථාන ලැබුණා. හොඳට ප්‍රත්‍ය ආහාර ලැබුණා. කයට හොඳට පහසුයි. මේ පාවාහන් යුගලත් බොහොම හොඳයි. මෙසේ ඥානදීප ස්වාමීන් වහන්සේ වදාළ විට මාගේ සිත සතුටින් පිරී ගියේය. ස්වාමීනි, භාවනා කරන්න එහෙම කරදර වුණේ නැද්ද? සමහර දිනවල තිබුණා. පන්සලේ පාන්දරට පිරිත් දානකොට හුඟ හුලඟත් එක්ක මටත් ඇහෙනවා. ඒකත් කලාතුරකින්. නමුත් ලොකු බාධාවක් උනේ නැහැ. මට මෙහිදී හොඳට සමාධිය වැඩුණා. නිතරම බොජ්ජංග වඩන්න බැහැනේ. ඒකට හේතු සකස් වෙන්න ඕනේ. ඒ නිසා සමාධියේ සැපය ඕනේ. ඒ සමාධි සැපය මෙහිදී හොඳට ලැබුණා. ඒක මට ලොකු උපකාරයක් වුණා. ආයුෂ්මතුන් මට ඒ සඳහා ගොඩක් උපකාර කළා. විවේකයත් ප්‍රත්‍යත් හොඳට සැලසුවා. එහෙමයි ස්වාමීනි. මට ගොඩක් සතුටුයි. මම ස්වාමීන් වහන්සේ කොහේ වැඩියත් උපස්ථාන කරන්නත් ධර්මයේ කතා කරන්නත් වඩිනවා. කමක් නැහැ. ධර්මය කතා කරන්න මමත් කැමතියි. ආයුෂ්මතුන්ට ඒකට බාධාවක් නැහැ. ඊටමත් සතුටු සිතින් යුක්තව ඥානදීප ස්වාමීන් වහන්සේ ඇසුරු කරන්න ලැබීම තරුණ වයසේ සිටින මාහට මහත් වාග්යක් විය. එමෙන්ම ඒ උතුමන්ටද මා කෙරෙහි පැහැදීමක් ඇතිවීම අදාහ ගන්නට බැරි තරමේ සතුටක් විය. ඒ බව ඥානසුමන ස්වාමීන් වහන්සේටද පැවසූ බව ඒ ආයුෂ්මතුන් මාහට ප්‍රකාශ කළහ. ඕලිකන්ද ප්‍රදේශයේ පිරිසගේ මාගේ හිතවත් දායක පින්වතුන්ගේත් මහා වාග්යක් වූයේ ඥානදීප ස්වාමීන් වහන්සේට අප උපස්ථාන කිරීමට ඉඩ ලැබීමයි. මේ ගැන අප්‍රමාණ සතුටක් සියලු දෙනාම මේ මොහොතේත් භුක්ති විඳිනවා ඇති. 17 පරිච්ඡේදය ගල්පියුම ආරණ්‍යට වැඩම කිරීම ධාර්මිකව උපයා සපයා ගන්නා මිලමුදල් තම තමන්ගේ ප්‍රයෝජනය පිණිස වියපැහැදම් කරන ශ්‍රද්ධාවන්ත මිනිස්සු සිටිති. එවැනි මිනිස්සු තම ජීවිතයට යහපත උදාකර ගැනීමට අවශ්‍ය පුණ්‍ය ධර්මයන් රැස් කර ගැනීමටද යොමු වෙති. ශ්‍රද්ධාවෙන් සිත පහදවාගෙන අනුත්තර වූ පුඤ්ඤ කෙතවන තථාගත ශ්‍රාවකයන්ට අපෝපස්ථාන කරන්නට තමන් දුක් මහන්සි වී උපයා සපයාගත් මිල මුදල් යාන වාහන නොමසුරුව යොදවන්නට ඉඩකට ලැබීම කතරම් වාග්යක්ද ජීවමානව වැඩ සිටින තථාගත ශ්‍රාවකයන් මුල් කරගෙන සියලු සංඝරත්නය සිහි කරගෙන දාන මාන ආදියත් කුටි සැනසුන් ආදියත් අනෙකුත් පහසුකම්ද සපයා දීමට හැකියවීම ගිහි ජීවිතය ගත කරන උපාසක උපාසිකාවන්ගේ භාග්යක්ම වෙයි. පින්කෙතක් ලෙසින් වැඩ සිටියා වූ ඩෙන්මාර්කේ ඥානදීප ස්වාමීන් වහන්සේට ගිහි පින්වතුන් රාශියක් උපස්ථාන කටයුතු සිදු කළේ අපමණ පැහැදීමෙනි. ඕලිකන්ද රෑන කෙටුවගල ආරණ්‍යයේ සිට ත්‍රිකුණාමල ප්‍රදේශයේ චාරිකා කරමින් ලග්ගල සංඝ රැස්වීමට වැඩම කිරීම සඳහා ඥානදීප ස්වාමින් වහන්සේ සූදානම් වූහ. ඒ සඳහා පහසුකම් සැලසවීමේ වාග්ය මාහට උදා විය. ඒ වන විට නාවික හමුදාවේ සුරේෂ් මහතා මා සමග ඉතා හොඳ මිත්‍ර සන්තවයක් ගොඩනගාගෙන සිටි පින්වත් මහත්මයෙකි. එතුමා තම පරිහරණයට අලුතින් වාහනයක් රැගෙන තිබුණි. තම වාහනය මුලින්ම ඥානදීප ස්වාමීන් වහන්සේගේ මේ චාරිකාව සඳහා ලබා දීමට සුරේෂ් මහතා කැමැති වූයේ හදපිරි සතුටිනි. උදෑසනම දාණය වළඳා ආරණ්‍ය කඳුමුදුනේ සිට වෙනත් වාහනයකින් පහළට වැඩම කොට සුරේෂ් මහතාගේ අලුත් වාහනය වෙත පැමිණි ගමන ආරම්භ කළේ දහවල් දාණය සඳහා ලංකා පටුන වෙත පිටත් වීමටය. ඩෙන්මාර්කේ ඥානදීප ස්වාමීන් වහන්සේ නැගෙනහිර පළාතේ කුටියක් සකස් කර ගැනීමේ බලාපොරොත්තුවෙන් වැඩම කරන බව සුරේෂ් මහතා දැනගෙන සිටියේය. ඒ සඳහා අනුග්‍රහය ලබා ගැනීමට නැගෙනහිර නාවික හමුදා ආඥාපති PADR පෙරේරා මහතාට ලංකා පටුනට ආරාධනා කර තිබුණි. එතුමාද ඊ타ම ශ්‍රද්ධාවෙන් ඥානදීප ස්වාමීන් වහන්සේට දානය පූජා කළේය. දහවල් දාණය වළඳා අවසන් වූ පසු ලංකා පටුනෙන් පිටත් වූයේ PADR පෙරේරා නාවික හමුදා ආඥාපතිතුමාගේ පෞද්ගලික වාහනයෙනි. එතුමා කළ ආරාධනාව නිසා එම වාහනයෙන් පොල්මුඩිය ප්‍රදේශයට ගමන් කිරීමට තීරණය කෙරිනි. තිරියාය ප්‍රදේශයට යාබදව කලපුව තුලින් ගමන් කොට කඳුමුතුනක පිහිටි ගල්ලෙන් සහිත බඹරගල නමින් ආරණ්‍යයක් තිබුණේ. එදින රාත්‍රියේ එහි ගත කිරීමට ඥානදීප ස්වාමීන් වහන්සේ තීරණය කළහ. බෝට්ටුවෙන් එම ආරණ්‍ය වෙත අපව වැඩම කර වූ සුරේෂ් මහතාත් නැගෙනහිර ආඥාපතිතුමාත් සවස ආපසු පිටත් වූහ. පසුදා නැවත ගමන් ඇරඹීම සඳහා නාවික හමුදාවේ නිලධාරීන් දෙදෙනෙක් සහිතව වාහන දෙකක් ආඥාපතිතුමන් වෙත ආඥාපතිතුමන් අප වෙත ලබා දුන්හ. ජනක ගුණශීල මහතා හා කෝසල වර්ණකුල සූරිය මහතා ඥානදීප ස්වාමීන් වහන්සේ වැඩවීමීම සඳහා බමරගල ආරණ්‍යයට පැමිණියහ. එදින දාණය වළඳා අරිසිමලේ ආරණ්‍ය කරා ගමන ඇරඹූහ. අරිසිමලේ ආරණ්‍යත් ඒ ප්‍රදේශයේ වනාන්තරයක් ඇතුලේ තිබුණු තවත් ආරණ්‍යයක් වෙත චාරිකා කොට පොල්මුඩේ නගරය ආසන්නයේ තිබූ ගල්ලෙනක් සහිත පුංචි ආරණ්‍යක එදින රාත්‍රිය ගත කළහ. මේ චාරිකාව තුළ Tamanට හුදකලාව හා පහසු විහරණය සඳහා සුදුසු ස්ථානයක් හමු නොවුන බැවින් එම ප්‍රදේශයට බොහෝ දුර නො වූ ගල්පියුම ආරණ්‍ය බැලීමට කැමැත්තක් ඇති වූහ. පහවදා උදෑසනත් එම නාවික හමුදා නිලධාරීන් අපව වැඩම කරවීම සඳහා පැමිණියහ. දානය වැළඳීමෙන් පසු ගල්පියුම ආරණ්‍ය වෙත ඩෙන්මාර්කේ ඥානදීප ස්වාමීන් වහන්සේ වැඩම කළහ. ආරණ්‍ය තුලට පිවිසෙන විටම එහි වූ හුදකලා ස්වභාවය නිසා එම ස්ථානයට කැමැත්තක් ඥානදීප ස්වාමීන් වහන්සේට ඇති වූහ. දුෂ්කර ප්‍රදේශයක පිහිටි ආරණ්‍යයක් බැවින් ඥානදීප ස්වාමීන් වහන්සේට අවශ්‍ය ප්‍රත්‍ය ආහාර ලබා ගැනීමට පහසු නොවන බව වැටහුණි. එනමුදු ඥානදීප ස්වාමීන් වහන්සේ ටික දිනක් ගල්පියුම ආරණ්‍යයේ නතර වී සුදුසුදැයි නිරීක්ෂණය කළ යුතුයයි පැවසුවා. මමද ස්වාමීන් වහන්සේගේ කැමැත්තට එකඟ වීමි. මේ හරියනම් හුදකලාව මදි. නමුත් හොඳ තැනක් සොයා ගන්න පුළුවනි. මෙසේ පවසන විට එහි වැඩ සිටි ඥානවංශ සාමණේරයන් වහන්සේ මට පුළුවනි හොඳින් උපස්ථාන කරන්න යයි පැවසූහ. අපි රැගෙන ගිය ස්වාමීන් වහන්සේට ප්‍රත්‍ය වූ ආහාරයන් එම සාමණේරයන්ට ලබා දී සියලු විස්තර පැහැදිලි කර දුන්නෙමු. මට දැකීමෙන්ම හිතුණා මේ ස්වාමින් වහන්සේ ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා. යනුවෙන් සාමණේරයන් වහන්සේ ඊටාම සතුටින් මා වෙත පැවසුවේ ඊටාම ගෞරවයෙනි. දින පහක් ඥානදීප ස්වාමීන් වහන්සේ ගල්පියුමේ වැඩ සිටීමට තීරණය කළ හේයින් මම අනුරාධපුරයට වැඩම කළෙමි. දින පහකින් පසු ඥානදීප ස්වාමීන් වහන්සේ ලග්ගලට වැඩම කරවීම සඳහා නාවික හමුදාවේ කෝසල මහතා සමග ගල්පියුම ආරණ්‍යයට පිටත් වූ යෙමු. ඊටාම සතුරු සිතින් ඥානදීප ස්වාමීන් වහන්සේ වැඩ සිටින ආකාරය දැකගත් විට මා තුලද ප්‍රීතියක් ඇතිවිය. මේ ආරණ්‍ය හොඳා කුටියකට ගල්ලෙනකුත් හමු වුණා. දානීය වළඳලා එතන බලන්න වඩිමු. යනුවෙන් ඥානදීප ස්වාමීන් වහන්සේ පැවසූහ. දානීය වළඳා අවසන් කර එම ගල්ලෙන වෙත මාව කැඳවාගෙන ගියහ. මෙතන කුටිය හදන්න. කුටිය හදනකම් මම මේ ගල්ලෙන තුල ඉන්න පුළුවන්. මේ විදියට දොර තියන්නේ ගල්ලෙනට හුලං එන්න මේ පැත්තෙනුත් ලොකු ජනේලයක් තියන්න. මම නැවත වඩිනතුරු ලෙන ඇතුළ පිළිවෙලකට සාදා ගන්න. යයි මාහට පැවසූහ. ආයුෂ්මතුන් සති දෙකකින් මේක හදා ගන්න පුළුවන්ද? එහෙමයි ස්වාමීනි. නාවික හමුදාව උදව් කරන්නම් කිව්වා. එහෙනම් අපි වඩින්න පිටත් වෙමු. යයි පැවසූ ස්වාමීන් වහන්සේ ලග්ගලට වැඩම කිරීම සඳහා සූදානම් වූහ. ගල්පියුම ආරණ්‍යයේ නායක ස්වාමීන් වහන්සේ හමු වීමට ගොස් මෙසේ පැවසීය. ආයුෂ්මතුන් බය වෙන්න එපා. මම සියලුම දේ කරනවා. ඥානදීප ස්වාමීන් වහන්සේ මෙහි ගල් යනට කැමතියි. එතනට වතුර ගන්න විදියක් මෙම මම හදන්නම්. යයි පැවසීමි. ස්වාමීන් වහන්සේ උදව් කරනවා නම් කමක් නැහැ. ඥානවංශත් උපස්ථාන කරනවා කීවානේ. යනුවෙන් ඥාන නායක ස්වාමීන් වහන්සේ මා වෙත පැවසූහ. ඥානදීප ස්වාමීන් වහන්සේ ගල්පියුම ආරණ්‍ය වැඩ සිටින තුරුම පිරිසුදු වතුර දාණය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය හා ඒවා පිළියෙල කර ගැනීමේ උපකරණ පළතුරු වර්ග සැපීමට මාහට හැකිවිය. නාවික හමුදාවේ ආඥාපතිතුමාට කතාකොට කුටිය සෑදීමේ අවශ්‍යතාවය දන්වා සිටියෙමි. එතුමා සම්පූර්ණ ශ්‍රමදායකත්වය නාවික හමුදාවෙන් ලබා දෙන බව දන්වන ලදී. නාවික හමුදාවේ සුරේෂ් සහ ජනක මහත්වරුත් තවත් දායකය කීප දෙනෙකුත් අවශ්‍ය ද්‍රව්‍ය ගැනීම සඳහා මුදලින් උපකාර කිරීමට ඊටාම සතුටින් කැමති වූහ. ඥානදීප ස්වාමීන් වහන්සේ සෝදානම් වූ පසු ලග්ගල බලා පිටත් වුනෙමු. ඥානදීප ස්වාමීන් වහන්සේ බුද්ධ වංශ ස්වාමීන් වහන්සේගේ ලග්ගල කිරියෝයේ ආරණ්‍යයට වැඩ පසු මම නැවත ඔවුලිකන්දට පැමිණියෙමි. සංඝ රැස්වීම අවසන් වූ පසු ඥානදීප ස්වාමීන් වහන්සේ ඖලිකන්ද ආරණ්‍යයට වැඩම කළහ. දින කීපයක් ආරණ්‍යයේ ගත කිරීමෙන් පසු ගල්පියුම කරා පිටත්වීමට සූදානම් වුනෙමු. ඥානදීප ස්වාමීන් වහන්සේ අප ආරණ්‍යයට වැඩම කළ දිනේ රාත්‍රියේ එම කුටි ප්‍රදේශයට විශාල ආලෝකයක් පැමිණි බව නවතත් ගම්වාසීන් පැවසීය. ඥානදීප ස්වාමීන් වහන්සේගේ කුටිය සකස් කිරීම සඳහා දින කීපයක් ගල්පියුම ආරණ්‍යයේ මමද නැවතුණෙමි. නාවික හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් ඊතා ඉක්මනින් කුටිය සකස් කොට නැගෙනහිර නාවික හමුදා ආඥාපතිතුමන් සුරේෂ් හා ජනක මහත්වරුත් සමග තවත් පින්වතුන් පැමිණ කුටිය පූජා කළහ. 2015 වස් කාලය ගල්පියුම ආරණ්‍යයේ ඥානදීප ස්වාමීන් වහන්සේ වැඩ සිටියහ. මාසකට දෙවතාවක් මාතලේ ඔවුලි කන්දේ සිට සියලු වියලි බඩු පළතුරු හා ජලයද රැගෙන මම එහි වැඩම කළෙමි. ඊ타ම ඕනෑකමින් ඥානවංශ සාමණේරයන් වහන්සේ ඥානදීප ස්වාමීන් වහන්සේට උපස්ථාන කළ අතර අවශ්‍ය සියලු පුවත් මාහට පැවසීමට උකටලී නොවිය. මේ පැණි විශේෂිත පාවහන් යුගලයේද අවශ්‍ය වූ විට සපයා දීමට ඉන් අපට හැකි විය. 18 ගිරිභාව ආරණ්‍යයට වැඩම කිරීම තමන්ගේ ජීවිතයේ සතුටින් වින්දනය කිරීම පිණිස ලොව වෙසෙන මිනිස්සු විවිධ ආකාරයේ විනෝද චාරිකාවලිය දෙති. එක් එක් පුද්ගලයාගේ ඇති රුචි අරුචිකම් සහ අදහස් අනුව ඔහු විනෝද වෙති. සුන්දර පරිසර නරඹමින් විවිධ සතුන්ගේ චර්යා හැසිරීම් දකිමින් දේශ දේශාන්තර චාරිකාවේ යෙදෙමින් සහ නවීන තාක්ෂණික උපකරණ වාහන ආදී නොයෙකුත් දේවල ක්‍රියාකාරීත්වය සොයමින් එමගින් මානසික සැනසෙල්ල සොයති. එමෙන්ම චිත්‍රපට ආදී විවිධ කතා රසයන් භුක්ති විඳිමින්ද පොතපත කියවීමෙන්ද මානසික සහනයක් ලබති. ඒ සෑම දෙයින්ම අපට හිමිවන්නේ తాවකාලිකව මනසේ අරමුණු වෙනස් වීමෙන් ලැබෙන තෘප්තියක් පමණි. ශ්‍රේෂ්ඨත්වයක් කරා යොමුවීමක් නොවේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් දැකීමට යොමුවීමෙන් ලබන සතුට තුළින් ශ්‍රේෂ්ඨත්වයේ කරා යොමුවන බව අනුත්තරීය සූත්‍රයේ පෙන්වා දී ඇත. යමෙකුට තථාගත ශ්‍රාවකයන් දැකීමෙන් පැහැදීමක් ඇතිවන විට ඒ උතුමන් කරා යොමු වී ගම්බීර තථාගත ධම ඉගෙන ගත හැකි වෙයි. උපස්ථාන කළ හැකි වෙයි. ඩෙන්මාර්කේ ඥානදීප ස්වාමීන් වහන්සේ දැකීමෙන්ම පැහැදීමට පත් වූ ගල්පියුම ආරණ්‍යයේ ඥානවංශ සාමණේරයන් වහන්සේ වසර කීපයක් ආදර ගෞරවයෙන් උපස්ථාන කළහ. මාසයකට දෙවතාවක් පමණ අවශ්‍ය වියලි සලාකත් පළතුරු පානීය ජලය රැගෙන ගල්පියුම ආරණ්‍ය වෙත පැමිණි අපහට ඥානදීප ස්වාමීන් වහන්සේ සමග ධර්ම සාකච්ඡා කිරීමටද වාග්ය උදා විය. මාහා පැවති ධාර්මික අධ්‍යාත්මික ඇසුර නිසා ධර්ම සාකච්ඡා කිරීමට බාධාවක් නොවිය. එලෙස ගල්පියුම ආරණ්‍යට වඩින දිනක ගිරිබාව හෙට්ටිආරච්චිගම වැඩ සිටින ඥාන විහාරී ස්වාමීන් වහන්සේත් මා සමග වැඩම කළහ. එම ආරණ්‍ය සේනාසනයට වැඩම කරන ලෙස ඥානදීප ස්වාමින් වහන්සේට ආරාධනා කළහ. වස් ඉවර වුණාම ලග්ගල සංඝ රැස්වීමට යන ගමන් බලන්න වඩින්නම්. යනුවෙන් ඥානදීප හිමියෝ පැවසූහ. වස් මාස 6ක් ගතකොට නවම් පොහොය දින ලග්ගල සංඝ රැස්වීමට වැඩම කිරීමට ඥානදීප ස්වාමීන් වහන්සේ සූදානම් වූහ. සංඝ රැස්වීමකට සතියකට පමණ පෙර මා සමග ඥානදීප ස්වාමීන් වහන්සේ විල්පත්තුව ගිරිබාව හරහා ලග්ගලට වැඩමීමට ගමන් ආරම්භෝහ. උදෑසන දාණය වළඳා ඥානවංශ සාමණේරයන්ද සමග දහවල් දාණයට ලං වෙද්දී විල්පත්තු රක්ෂිත මායිමට වැඩම කළහ. වනජීව මහතුන්ගේ කාර්යාලයේදී අප රැගෙන ආ දානය වැළඳූහ. මීට වසර කීපයකට පෙර මාස කීපයක් මා මෙහි වැඩ සිටි බවද ඒත ඒ ඒ තැන්හිදී උන්වහන්සේ අපට පෙන්වූහ. ඒ උපස්ථාන කළ උපාසක මහතුන්ගේද නම් අසමින් ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේ සමගද කතා කළහ. එයින් පසුව සාලිය වැව හරහා ගිරිබාවට වැඩම කළේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම මතය. වසර ගණනකට පසුව පැමිණියද උන්වහන්සේගේ මතකය විශ්මිත විය. හෙට්ටි ආරච්චිගම වනාන්තර මායිමේ ඇති අලි වැටෙන් ඇතුළු වී ආරණ්‍ය වෙත පිවිසියමු. මම දින කීපයක් නැවතී ආරණ්‍ය තුල සුදුසු ස්ථානයක් බලන්නම්. ඉන්පසුව ලග්ගලට වඩිමු. යැයි පැවසූහ. ඥානවංශ සාමණේරයන්ද ඒ සමග නැවතුණි. දින කීපයකට පසු වාහනයක් රැගෙන ඥානදීප ස්වාමීන් වහන්සේ ලග්ගලට වැඩම කරවීම සඳහා ගිරිබාවට පැමිණීමි. එහිදී එක්තරා දුරපිහිටි ගල්ලෙනක් පෙන්වා එහි කුටිය සාධන හැටි උන්වහන්සේ විස්තර කරන දුන් අතර මාස දෙකකින් සකස් කරන්නට පුළුවනිද යනුවෙන් මාගෙන් හා සද්දා විහාරී ආයුෂ්මතුන්ගෙන් විමසූහ. එය කළ හැකි බව අපි පැවසුවමු. ඊරියගහ උල්පත ගම්මානයේ මිනිස්සු එක්ව අලුතින් සෑදූ කුටිය තුල ටික කාලයක් වැඩ සිටීමටත් ඒ සමගම එහි පවත්වන සංඝ රැස්වීමට සහභාගී වීමටත් සැලසුම් කළෙමු. ඊරියගහ උල්පත ගම්මානය දක්වාම ඥානදීප ස්වාමීන් වහන්සේ වැඩම කරවා ඥානවංශ සාමණේරයන් සමග මම ඕවලිකන්ද අප ආරණ්‍යයට පැමිණියෙමු. ඥානදීප ස්වාමීන් වහන්සේ ලග්ගල ප්‍රදේශයට මුල් අවස්ථාවේ පැමිණියේ ඊරියගහ උල්පතටය. ස්වාමීන් වහන්සේට තනිවම ගත කිරීමට මේ වන මේ වන විට අපහසු වූයේ රෝග පීඩා නිසාය. එම නිසාම ගම්මානයේ මිනිස්සු ඊරියගහ උල්පත කුටියට ටිකක් දුරින් ඥානදීප ස්වාමීන් වහන්සේට ටික දවසකට හෝ අලුත් කුටියක් සකස් කළේ උපස්ථායක භික්ෂුවක් සමග වැඩ සිටීමටය. නවම්පුර පසළොස්වක පොහොය දිනයේත් ධර්ම සාකච්ඡා කරමින් ඊටාම සතුටින් ගත කළ අතර අලුත් කුටියද සංඝ සතුකොට පූජා කෙරුණි. එම අවස්ථාවට මම ඥානදීප ස්වාමීන් වහන්සේට ප්‍රත්‍ය වූ ආහාර ද්‍රව්‍යයන්ද රැගෙන සහභාගී වුනිමි. ගම්පහ රතන ස්වාමීන් වහන්සේ උපස්ථායක හැටියට ටික කාලයක් වැඩ සිටි අතර සියබලන් ගමුවේ විජිත ස්වාමීන් වහන්සේ ඉතිරි කාලයේ උපස්ථාන කළහ. ඕට්ස්, කජු ආදී ප්‍රත්‍ය ආහාරයන් ගමේ දායක නිවසකට ලබා දුන්නේ එම කාලයේ ඥානදීප ස්වාමීන් වහන්සේට පූජා කිරීම සඳහාය. ගිරිබාව හෙට්ටිආරච්චිගම වනපියස තුල පිහිටි ගල්ලෙන ඥානදීප ස්වාමීන් වහන්සේ පෙන් වූ ආකාරයට අප සකස් කිරීම ආරම්භ කළෙමු. රාජාංගණය හෙට්ටිආරච්චිගම ගම්වැසියෝ ශ්‍රද්ධා විහාරී ආයුෂ්මතුන්ගේ දායකයෝ ප්‍රාණ කෙටුව කළ ආරණ්‍යයේ භික්ෂූන් වහන්සේලා හා ගිහි පින්වතුද එක්ව ජල පහසුකම් සහිතව එම ගල්ලෙන මනහර ලෙස සකස් කළහ. එලෙස සකස් කර අවසන් වූ පසු දන්වා තිබූ දිනේදී ඥානදීප ස්වාමීන් වහන්සේ ලග්ගල ප්‍රදේශයේ දායක මහතෙකුගේ වාහනයකින් පාර සොයාගෙන වැඩම කළහ. එක වතාවක් පමණක් පැමිණියද එම මංමාවත් මනාව මතකේ රැඳී තිබුණේ උන්වහන්සේ තවදුරටත් විදේශක භික්ෂුවක් නොවන බව විදහා පාමිනි. උන්වහන්සේ එතරම්ම ශ්‍රී ලාංකිකයෙකු වී සිටියහ. ඥානදීප ස්වාමීන් වහන්සේ 2016 වසර වස් කාලය ගිරිබාව හෙට්ටිආරච්චි ගම වැඩ සිටියහ. තමන්ගේ අසනීප තත්වයක් නොතකමින් ඊ타ම ශ්‍රද්ධාවෙන් යුක්තව ශ්‍රද්ධා විහාරී ආයෂ්මතුන් විසින් ඥානදීප ස්වාමීන් වහන්සේට උපස්ථාන කළේ තමන්ගේම ගුරු උතුමන්ට උපස්ථාන කරන්නාක් මෙනි. ඒ සඳහා ගමේ කැපකරු මහත්වරු හා සියබලන් ගමුවේ රුවන් තරුණ උපාසක මහතාද උපකාර කළේය. මිරිස් නොමැතිව ව්‍යංජන සකස් කරමින් පළතුරු වර්ග 10ක් පමණ දිනකට පූජා කිරීමට එහිදීද හැකිවිය. ශ්‍රද්ධා විහාරී ආයුෂ්මතුන් කිසිම අඩුවක් නැතිව උපස්ථාන කළ අතර අවශ්‍ය පළතුරු වියලි ආහාර ද්‍රව්‍යයන් සැපීමට අපටද හැකියාව ලැබුණි. එමෙන්ම විශේෂිත පාවහන් යුගලයේද පිරිසිදු මී පැණිද ඊටාම සතුටින් සපයා දුනෙමු. වස් කාලය අවසන් වූ විට එම කඳුමුදුනේ චාරිකා කිරීමට ඥානදීප ස්වාමින් වහන්සේට අදහස ඇතිවිය. ඒ සඳහා අපවද සහභාගී කරගත්හ. ඊටාම දුෂ්කර ගමනක් වුවද ඥානදීප ස්වාමීන් වහන්සේ සමග ඊටාම සතුටින් ගමන් කළෙමු. කායික අපහසුව අපට දැනුණද ඥානදීප ස්වාමීන් වහන්සේට එසේ නොවුනේ උන්වහන්සේගේ අධ්‍යාත්මික සංසිඳීම නිසාය. සතියකට වරක් හෝ එම කඳු මුදුනට ගමන් කරන බව ඥානදීප ස්වාමීන් වහන්සේ පැවසූහ. එමෙන්ම දින කීපයක් තනියම පාත්‍ර සිවුරුගෙන අවට ප්‍රදේශවල චාරිකා කිරීමටද උන්වහන්සේ අමතක නොකළහ. ඒ ඒ ගම්මාන වලින් පිණ්ඩපාතය කරගෙන වනාන්තරයේ ගල්තලා මත රාත්‍රී ගත කරමින් තනියම දින කීපයක් චාරිකා කළේ අසනීපයක් නැතුවාමෙනි මේ ලෙසම උන්වහන්සේ ගල්පියුම ආරණ්‍යයේ සිටියදීද චාරිකා කරන්නට යෙදුණහ එම චාරිකා කිරීමෙන් පසු ඒ ඒ ප්‍රදේශවල සුන්දර බව ජල උල්පත් ඇති ප්‍රදේශ වැව් ආදිය ඇති තැන් ගැන කතා කරන්නේ තව කෙනෙකුට උපකාර වන ලෙසටය කැමති කෙනෙකුට ඒ ඒ ප්‍රදේශවල කුටි සාදා ගත හැකි බව පැවසුවේ ඉමහත් සතුටිනි. මම නම් දැන් වයසයි. අසනීපත් වැඩි. මට දැන් එහෙම ඉන්න අමාරුයි. නමුත් ආයුෂ්මතුන්ලාට ඒ ඒ තැන් සුදුසුයි. යනුවෙන් කාරුණිකව හා උපකාරශීලී බව මුල් කරගෙන කතා කළහ. ගල්පියුම හා ගිරිබාව ආරණ්‍යයන් තුල ඥානදීප ස්වාමීන් වහන්සේ වැඩ සිටින කාලයේ නවසීලන්තයේ ගුත්තසීල ස්වාමීන් වහන්සේ කහත්තේවල සුගතවංශ ස්වාමීන් වහන්සේ පිටිපන චන්දානන්ද ස්වාමීන් වහන්සේ මහරගම සෝනුත්තර ස්වාමීන් වහන්සේ ඥානසුමන ස්වාමීන් වහන්සේ බුද්ධවංශ ස්වාමීන් වහන්සේ හා තංජන්තන්නේ විමල ඥාන ස්වාමීන් වහන්සේ නිතර සුවදුක් විමසා බලා අවශ්‍ය උපකාර කළහ. එම වස් කාලයේ අවසන් කර නවම් පොය දින සංඝ රැස්වීමට සහභාගී වීම සඳහා ඥානදීප ස්වාමීන් වහන්සේ පිටත් වූයේ නැවත ගිරිබාවට වඩින අදහසිනි. 2017 නවම් පොය රැස්වීමට සහභාගී වී දින කීපයක් ඊරියගහ උල්පත කුටියේ උන්වහන්සේ වැඩ සිටියහ. මේ වන විට රෝග පීඩාවන් උත්සන්න වීමට පටන් ගති. භයානක පිළිකා රෝගයක් වැළඳී තිබූ බව දැනගන්නේ 2019 දී පමණ වන අතර ඊට බොහෝ කාලයකට පෙර සිටම එය තිබූ බව වෛද්‍යවරු පැවසුවහ. ඥානදීප ස්වාමීන් වහන්සේ විසින් තම අත්අකුරෙන් ලියා භාවිත කළ සූත්‍ර පොතෙහි කොටසක් 82 පිටුවෙහි දැක්වේ. 19 වන පරිච්ඡේදය අසනීප తත්වය උත්සන්න වීම ජරා මරණ ශෝක පීඩා උරුම කරගත් ලෝක සත්වයන් ඒ හමුවේ මානසික මෙන්ම කායික දුක් විඳිමින් අසරණ භාවයට පත්වෙයි මෙලෙසට දුක් විඳින සත්වයා බාහිරින් උපකාර සෙවීමත් තමාම හඬා වැළපෙමින් ශෝක කිරීමත් කරමින් ඒ දුකින් පලා යාමක යෙදෙන බව නිබ්බේධික සූත්‍රයේ පෙන්වා ඇත. කොපමණ හඩා වැළපෙමින් සිටියේද ඒ දුක ඉක්මවන බවක් නොවුවත් අඥාන පුද්ගලයා එහිම ගිලී සිටී. මේ ලෝකයේ ප්‍රාර්ථනාවකින් හෝ ආයාචනයකින් හෝ කිසිවක් සිදු නොවන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළහ. බාහිර ආයාචනයකින් හෝ ප්‍රාර්ථනාවකින් යමක් සිදුවෙන්නේ නම් ලෝකයේ කිසිවෙකුත් දුක් විඳින්නේ නැත. මන්දයත් සියල්ලෝම පතන්නේත් ආයචනා කරන්නේත් දුක ඉක්මවීමටය. එනමුදු සසර ගමන් කරන තුරුම කොපමණ ප්‍රාර්ථනා කළත් ආයාචනා කළත් දුක් විඳිමින් ශෝක කරමින්ම සිටිතී. නුවණැති අය මේ දෙකම ඉක්මවමින් දුක ශෝකය ඇතිවීමේ හේතුව හොයමින් තථාගත දහමට යොමු වී සනාතන රැකවරණය ලබති. ඩෙන්මාර්කේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ මුළු ජීවිතය තුළම බාහිර ලෝකයට පෙනෙන දුකක් තිබුණද උන්වහන්සේගේ సంతානය ආධ්‍යාත්මිකව සැනසුණු එකකි. අලියා පෑගීම නිසා හෝ තවත් රෝග පීඩා නිසා හෝ නොසැලුණු ඥානදීප ස්වාමීන් වහන්සේ දහමට දිවි පුදා වනාන්තර තුල හුදකලාව ගත කළහ. තමන්ට ප්‍රත්‍ය ආහාර සහ උපස්ථායකව අවශ්‍ය වූ විටදී පමණක් ආරණ්‍ය සේනාසන ඇසුරු කරමින් වසර 7ක් පමණ ගත කළහ. අවසාන වසර 4ක පමණ කාලයක් පිළිකා රෝගය නිසා දැඩි කායික දුකක් වින්දහ. එනමුදු අධ්‍යාත්මය තුල සනසීමකින් කල්ගත කළ බව මෙතෙන් පටන් ඉදිරිපත් වන කරුණු තුලින් පැහැදිලි වෙයි. ඊරිය ගහ උල්පත පැවති සංඝ රැස්වීම අවසන් වී දින කීපයක් වනාන්තරයේ චාරිකා කරමින් උන්වහන්සේ ගත කරන්නට වූහ. තමන්ගේ කයෙහි හටගත් ආබාධයක් නිසා විශාල වේදනාවක් ඇති වුවද එය බාහිරයට කිසිදු අයුරකින් ප්‍රකට නොකලේ ධර්මයට අනුව ඉවසීම නිසාවෙනි. එසේ වුවද කුඩා කුඩා වෙනස් වීම බාහිරයට පෙනෙන්නට විය. ඒ වේදනාවන් නිසා තම සිත ධර්මයටම නතු කරමින් උන්වහන්සේ කාලය ගත කළහ. උපස්ථායක ස්වාමීන් වහන්සේලා අසන ප්‍රශ්නවලට පිළිතුරු දීමක් හෝ තමාගේ දාණය ගිලන්පස වැළඳීම පිළිබඳ තැකීමක් නොකළහ. වැසිකිලි කිස කිරීම ගැනවත් අවධානයකින් තොරව තමන් නිතර භාවිතා කළ චිත්තානුපස්සනාව තුලම වාසය කළහ. සංඝ රැස්වීම තුලත් තනිවම කතා කරන විටත් මාහට මෙන්ම බොහෝ භික්ෂූන් වහන්සේලාට චිත්තානුපස්සනාවේ වැදගත්කම මනාව පෙන්වා දුන්හ. ඒ සඳහා විස්තර විභාග කොටද කරුණු දැක්වූහ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන චිත්තානුපස්සනාව සිදු කිරීමට තියුණු නුවණක් අවශ්‍ය බවත් ටික ටික හෝ හැකි අයුරින් පුරුදු කළ යුතු බවත් පෙන්වා දුන්හ. ආනාපානා සතිය වඩන විට හොඳින් සිහිය පිහිටුවා හුස්ම ගැන ප්‍රඥාව මුල් කරගෙන අවධානය යොමු කරන විට කායානුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව වැඩෙමින් නිවීම පසක්වන බව ආනාපාන සති සූත්‍රයේ සඳහන් වෙයි. එමෙන්ම ඒ එක් එක් අනුපස්සනා තුල සප්ත බොජ්ජංගයන් වෙන වෙනම භාවිතා වෙන ආකාරයේද ක්‍රමානුකූලව එම සූත්‍රයේ පැහැදිලි වෙයි. හුස්ම රැල්ල වෙත හොඳින් සිහිය පිහිටුවාගත් විට නීවරණ පහ වී සිත සමාධිගත් සමාධිමත්ව කායानुපස්සනා කොටසද ඒ සංසිඳීමෙන් වේදනානුපස්සනාවද එයත් සංසිඳීමෙන් චිත්තානුපස්සනාවද එයත් සංසිඳීමෙන් ධම්මානුපස්සනාවද වැඩි නිවීම සාක්ෂාත් වන ආකාරය පැහැදිලි වන්නේ වෙන වෙනම බොජ්ජංගයන්ද භාවිතා වීමත් සමගය. ආනාපානසතිය මුලින් ආරම්භ කළ මොහොතේ පටන් බොජ්ජංගයන් භාවිතා වෙමින් කායනුපස්සනාව වේදනානුපස්සනාව භාවිතා වන්නේ සමාහිත සිතින්මය. නමුත් චිත්තානුපස්සනාව තුල වෙනමම සමාදාහං චිත්තං ලෙස සිත සමාහිත කරමින් ආනාපානසතිය වැඩෙන ආකාරයක් එම සූත්‍රයේ පෙන්වා ඇත්තේ වෙනම කරුණක් හේතුවෙනි. අනාගාමී වීමෙන් සමාධිය සම්පූර්ණ වන බව බුදුරජාණන් වහන්සේ පෙන් වූ කරුණු ඒහා සැබදීමක් පවතී. එනම් චිත්තානුපස්සනාව නිවරදිව භාවිතා වන්නේ සමාධිය පරිපූර්ණ වුණ බව අත්විඳිමිනි. එනම් නැවත ආපසු නොයන අනාගාමී වීමත් සමගය. එවිට හොඳින් චිත්තානුපස්සනාව භාවිතයක් ලෙසටම සිදුවන්නේ ප්‍රායෝගික ප්‍රතිපදාවක් ලෙසයි. මම නිතරම චිත්තානුපස්සනාවේ යෙදෙනවා. එය මට ගොඩක් උපකාරයි. යනුවෙන් ඥානදීප ස්වාමීන් වහන්සේ අවස්ථා කීපයකදී මා සමග මෙන්ම අනෙකුත් භික්ෂූන් සමගද පැවසූහ. එම නිසා එය භාවිතය පිළිබඳව නිතරම වර්ණනා කළහ. මෙලෙසට ප්‍රතිපදාවෙන්ම චිත්තානුපස්සනාවට යොමු වීමෙන් කායික වේදනාවෙන්ම Tamanගේ කටයුතුද අන්‍ය වූ ශබ්දයන්ද ගෝචර නොවේයි. යම් කිසි ප්‍රශ්නයක් අර්බුදයක් මෙන්ම කායික වූ දුකක් ඉස්මතු වූ විට ප්‍රඥාවන්තයාගේ ප්‍රඥාව ඉස්මතු වන බව ජටිල සූත්‍රයේ තුල තථාගතයන් වහන්සේ පෙන්වූහ. මේ ආකාරයට ප්‍රඥාවෙන්ද යුක්ත චිත්තානුපස්සනාව නිතර භාවිතා කළ භික්ෂුක භික්ෂුව අධික කායික වේදනාවක් ලැබෙන විට ලෝකයේ කටයුතු වලින් වෙන් වී එතරවන ප්‍රතිපදාවට යොමු වීම පිළිබඳ මවිතයක් නැත. නමුත් තථාගත ධහම මනාව නොදන්න අයට නම් එය ගෝචර නොවන්නාseම එලෙස භාවිතා කිරීමට නොව එය නිර්වුල් කර ගැනීමටත් නොහැක. බාහිරින් පෙනෙන පුද්ගල ක්‍රියාකාරීත්වය මත පදනම්ව නිගමනය කරමින් සමහරු බොහෝ අකුසල්ද රැස් කරගනිති. ඥානදීප ස්වාමීන් වහන්සේ අවසන් කාලයේ වසර 3ක් පමණ කාලයක් මේ ආකාරයට ප්‍රතිපදාවේ යෙදුණහ. ඒ කාලය තුල සියලුම උපස්ථාන කටයුතු කළ භික්ෂූන් වහන්සේලා අපමණ කුසල් රැස් කරගත. ඊරියගහ උල්පත කුටියේ සිට දින කීපයක් ගත කිරීමට කහත්තේ වෙල සුගතවංශ ස්වාමීන් වහන්සේ විජිත ස්වාමීන් වහන්සේ සමග ඕලිකන්ද අපගේ ආරණ්‍යයට වැඩම කළහ. එම දින කීපය තුලත් හොඳින් උපස්ථාන කළ අතර භික්ඛු උපෝසතය කරන්නටද හැකිවිය. නමුත් වෙනදා මෙන් බොහෝ වේලා ධර්ම සාකච්ඡා නොකළහ. ඒ දින කීපය තුලත් උන්වහන්සේ විශාල වෙනසක් අපහට දක්නට ලැබුණි. නමුත් කය ඇති රෝගය අපි කිසිවෙකු නොදැන සිටියෙමු. එම දින කීපය ගත කිරීමෙන් පසුව නැවත ගිරිබාව ආරණ්‍ය කරා වැඩම කළහ. එහිදී තවත් තව තවත් රෝගය උත්සන්න වන්නට පටන් ගත්තේය. අප සියලු දෙනාටම මේ වෙනස කුමක්ද යන වග වටහාගත නොහැකි විය. ස්වාමීන් වහන්සේ රෝහල්ගත නොකරන ලෙසත් පාඩුවේ අපවත් වන්නට ඉඩ සැලසෙන ලෙසත් තම අත්අකුරින්ම සිංහලෙන් ලිපියක්ද ලියා අප වෙත ලබා දුනි. මාත් ඇතුළුව ස්වාමීන් වහන්සේට උපස්ථාන කළ ඥානසුමන රතන විජිත සෝනුත්තර ශද්ද විහාරී ඥානවංශ විමල ඥාන යන ස්වාමීන් වහන්සේලා දින ගණන් එක දිගට නොනිදා ගිරිබාව ආරණ්‍යයේ කාලය ගත කළහ. සමහර විට දින දෙකක් පමණ දානීය නොවැළඳූහ. කතාබස් නොකළහ. එය අපට විශාල ප්‍රශ්නයක් විය. හෙලිකොප්ටරයකින් කොළඹට වැඩම කරවීමට බොහෝ දායකයන් කතා කළද ස්වාමින් වහන්සේගේ ලිපිය නිසා අපහට තීරණයක් ගැනීමට නොහැකි විය. ඇද්දලගල ආරණ්‍යයේ ලොකු ස්වාමීන් වහන්සේ වන කරන්දෙනියේ ඥානවීර ස්වාමීන් වහන්සේත් ගිරිබාවට වැඩම කළහ. ගිරිබාව ආරණ්‍ය දුෂ්කර නිසා ඥානදීප ස්වාමීන් වහන්සේට අකමැත්තෙන් වුවද ඇද්දලගල ආරණ්‍යයට වැඩම කරන්නට සිදුවිය. විවිධ බෙහෙත් වර්ග කරන්නට විය. නමුත් ප්‍රතිඵලයක් නොවිය. 2017 2018 වසරවල වස් කාලයන් අනෙක් භික්ෂූන්ගේ උපස්ථානයන් මත ඇද්දලගල ආරණ්‍යයේ වැඩ වාසය කළහ. මේ අතරතුර විවිධ පරීක්ෂණ සිදු කිරීමටත් බෙහෙත් ලබා ගැනීමටත් ගිලන් රත මගින් කොළඹට වැඩම කර වූයේ ඊතා අපහසුවෙන් ස්වාමීන් වහන්සේව කැමැති කරවාගෙනය. එමෙන්ම උඩවත්ත කැලේ සේනානායක ආරණ්‍ය තුලත් ඒ කාලය තුල වාසය කළහ. සමහර කාලයන්හිදී මාසය දෙක සුවසේ කතාබස් කරමින් දානය වළඳමින් වාසය කළහ. විජිත ස්වාමීන් වහන්සේගේ ආරාධනයෙන් මාසයක් දෙකක් පමණ සියබලන් ගමුව රක්ෂිතයේ වැඩ සිටීමට ඥානදීප ස්වාමීන් වහන්සේ වැඩම කළහ. එහිදීද අප නිතරම අවශ්‍ය දේ සොයා බලා උපස්ථාන කටයුතු කළ නමුත් නැවතත් අසනීප තත්වයේ උත්සන්න වී ඇද්දලගල ආරණ්‍යටම වැඩම කර වූහ. විසිවන පරිච්ඡේදය සිංගප්පූරුවේදී භයානක පිළිකාවක් ඇති බව දැන ගැනීම උතුම් අරහත් බව සාක්ෂාත් කළ උතුමන්ද අසනීප වූ විට මානසිකව නොව අපමණ කායික දුක් විඳಿತಿ. කායිකව හටගන්නා පීඩාවන් නිසා මානසික හුලින් එනම් උලකින් පීඩාවක් නොමැති වූද කායික දුක නම් වූ හුලින් පීඩා විඳින බව සල්ල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළසේක අපගේ ශාස්ත්‍ර වූ බුදුරජාණන් වහන්සේද සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලාද චන්න ස්වාමීන් වහන්සේ ඇතුළු තවත් බොහෝ රහතන් වහන්සේලා ඉවසීමට අපහසු වූ කායික පීඩාවන් විඳ බව බොහෝ දේශනා තුල සඳහන් වෙයි. එම වේදනාවන්ගේ ස්වභාවය විස්තර කරන විට කෙසේනම් දහම තුලින් අධ්‍යාත්මික විවසන්නට ඇතිද? ගව ඝාතනය කරන්නේ ගවයන්ගේ බඩ කපන්නාසේ බඩෙහි වේදනාවද ශක්තිමත් පුරුෂයෙක් ඔළුවට ලණුවක් ඔතා තද කරන්නාසේ හිසෙහි වේදනාවද ශක්තිමත් පුරුෂයන් දෙදෙනෙක් ගිනි අඟුරු වලකට යොමුකොට තවන්නාසේ කායිකව හටගන්නා පීඩාවන් දනුණු ස්වභාවය රහතන් වහන්සේලා පෙන්වූයේ කිසිදු අසත්‍ය භාවකින් තොරවය. මෙසේ අධික වූ කායික දුක ලැබුවමද අධ්‍යාත්මයේ නිවී සනසුන ජීවිත දහමටම යොමු වීම සිදුවිය. ඒ වේදනාවන්ට ප්‍රතිචාර දක්වන ආකාරය තුලින් බාහිර සමාජයට විවිධ දේවල් සිතන්නට ඇති. අරහත් වෙලත් වේදනා ඉවසිය නොහැකිද ආදී ලෙස නමුත් ලැබුණු කයට අසනීප වළක්වා ගත හැකි නොහැකි බව ඒ පුහුදුන් අය නොදනිති එවැනි අවස්ථාවල පුහුදුන් මිනිසුන් මෙන්ම භික්ෂූන් වහන්සේලාද විවිධ ආකාරයෙන් හිත අපහාදවාගෙන දොස්නගා බොහෝ අකුසල් රැස් කර ගන්නට ඇත ඩෙන්මාර්කේ ඥානදීප ස්වාමීන් වහන්සේටද එලෙසටම වූ භයානක රෝග පීඩා වැළඳෙන්නට විය. එනමුදු ඒ ඉවසාගෙන චිත්තානුපස්සනාව තුලම වාසය කිරීමට හැකිවන අයුරින් ධර්ම මාර්ගයේ පුරුදු කර සිටි බව ඒ උතුමන් ධාර්මික වැසුරු නොකළ අය නොදත්හ. එම නිසා විවිධ ආකාරයෙන් සිත අපහදවාගෙන අන් අයටද එම කරුණු විස්තර කළේ තමා සහ තමන්ගේ වැඩපිළිවෙල ඉස්මතු කර ගැනීමටය. නැවත වතාවක් ඇද්දලගල ආරණ්‍යට ඥානදීප ස්වාමීන් වහන්සේ වැඩම කර වූයේ ඇති වූ අසනීප తත්වය නිසාය. යම් කාලයක තමන්ගේ වේදනාවන් අඩුවත්ම එවිට නැවතත් හුදකලා වීමට යොමු විය. ඒ ආකාරයටම ඉපලෝගම ආරණ්‍ය සේනාසනයේ මාස කීපයක් ගත කිරීමට යොමු වූයේ වේදනාවන්හි අඩුවීමක් නිසාය. වේදනාවන් වැඩි වෙමින් දුක උත්සන්න වන විට ප්‍රඥාව ඉස්මතු වී චිත්තානුපස්සනාව තුලටම යොමු වීමට ඥානදීප ස්වාමීන් වහන්සේට හැකිවිය. ඒ අවස්ථාවන් වල නිහඬව උඩුකුරුව වැඩ සිටින ඥානදීප ස්වාමීන් වහන්සේට ඇසෙන පරිදි ඒ උත්තමයන් නිතර ප්‍රිය කළ පාරායන වග්ගය දිට්ඨිගත සූත්‍රය ලෝකාවලෝකන සූත්‍රය අතම්මය ආදී සූත්‍රද අනත්ත ලක්කන සූත්‍රයද මාමෙන්ම අනෙකුත් ස්වාමීන් වහන්සේලාද සජ්ජායනා කළහ එම දේශනා ඊතා කැමැත්තෙන් අසාගෙන සිටි බව වේදනාව අඩු වී අප සමග කතා කරන විට පැවසූහ. මට ඒවා හොඳට ඇහුණා. මම සිහියෙන් හිටියේ. යනුවෙන් පැවසූහ. ඉපලෝගම ආරණ්‍යයේදී අසනීප වූ විට නැවත වතාවක් ඇද්දලගල ආරණ්‍යයට වැඩම කර වූසේක. මෙසේ අසනීප තත්වයෙන් සිටින ස්වාමීන් වහන්සේ යම් පරීක්ෂණයකට හෝ බෙහෙත් ගැනීමකට රෝහල වෙත වඩම්මවාගෙන යන්නේ ඊටාම අපහසුවෙන් වුවද කැමැත්ත ඇති කරගෙනමය. එසේ රෝහල් වලට වැඩම කළද එම පරීක්ෂණ ඊතා ඉක්මනින් අවසන් කර නැවත ආරණ්‍යයට වැඩම කරවීමට කටයුතු කළේ ස්වාමීන් වහන්සේ සමග ඇති කරගත් පොරොන්දු මතය. ඥානදීප ස්වාමීන් වහන්සේට නිතර උපස්ථාන කළ නවසීලන්තයේ ගුත්ත සීල ඥානවීර ඥානසුමන කහත්තේවල සුගත වංශ පිටිපන චන්දානන්ද සියඹලන්ගමුවේ විජිත හේමාලෝක යන ස්වාමීන් වහන්සේලාත් මමත් නිතර රැස් වී කලයුතු කරුණු ගැන සාකච්ඡා කළහ. මේ ආකාරයට අප සියලු දෙනාම කැපවීමෙන් කටයුතු කළේ ඒ උත්තමයාගේ ඇති කරුණාව අධ්‍යාත්මික සංසිඳීම හුදකලා ජීවිතයක් ගත කළ සංඝ පීත්‍රුන් වහන්සේ නමක් වීම හේතුවෙනි. නිතර නිතර අසනීප වන විට කොළඹ රෝහල වෙත ඥානදීප ස්වාමීන් වහන්සේ ගිලන් රත මගින් වැඩවෙවීම සඳහාත් ඒ සියලුම වියදම් කටයුතු විශ්ව පාරමී පදනම සිදු කළේ කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරවය. මේ ආකාරයට බොහෝ කාලයක් නිදි නොලබා උපස්ථායක භික්ෂූන් වහන්සේලා ඥානදීප ස්වාමීන් වහන්සේ රැකබලා ගත්තද ඒකාන්ත සුවයක් නොලැබීය. මෙලෙස අසනීප తත්වය තිබූ කාලයේද යම් යම් අවස්ථාවල අවශ්‍ය ප්‍රත්‍යයන් සැපීමට අපහට හැකිවිය. නැවත වතාවක් වේදනාවන් අඩුවීම නිසා ඥානදීප ස්වාමීන් වහන්සේ ඥානවංශ සාමරේරයන් වැඩ සිටි පදවිය ගිරිවල් කන්ද ආරණ්‍යයට වැඩම කළහ. රෝග පීඩාව අඩුවන සමහර අවස්ථාවල පාගමනින් චාරිකා කිරීමට ඥානදීප ස්වාමීන් වහන්සේ යොමු වූයේ උපස්ථායක ස්වාමීන් වහන්සේලාගේ අකමැත්ත පිටය. නිදහසට කැමති ඥානදීප ස්වාමීන් වහන්සේ චාරිකා කරන විට ඒ වඩින තැන් සොයා බලමින් අප කටයුතු කළේ පුදුමාකාර බැඳීමක් තිබූ නිසාය. දින දෙක තුන එලෙස ගමන් කරන විට නැවත වතාවක් කරුණු පැහැදිලි කර නැවත එම ආරණ්‍යයට වැඩම කරවීය. මේ කිසිවක් අනෙකුත් ගිහි පැවිදි අය නොදැන සිටියහ. යමෙක් කරුණු නොදැන යමෙක් කෙරෙහි අපහදින්නේ නම් හෝ ඒ පිළිබඳ කතා කරන්නේ නම් ඔහු දුගතියේ යන බව සූත්‍ර ගණනාවකම තථාගතයන් වහන්සේ පෙන්වා වදාළසේක. 2019 වස් කාලයේ ගත කිරීමට ගිරිවල්කන්ද ආරණ්‍ය සේනාසනය ඥානදීප ස්වාමීන් වහන්සේ තෝරාගත්හ. වස් කාලය තුල ස්වාමීන් වහන්සේගේ අසනීපය උත්සන්න විය. ලංකාව තුල කොපමණ පරීක්ෂණ කළද කොපමණ බෙහෙත් කළද කිසිම රෝගයක් සොයා ගැනීමටවත් හැකි නොවිය. එබැවින් සිංගප්පූරුව එක්කරගෙන යමු. ඒ නිසා මම කටයුතු කරන්නම්. ඒ සඳහා මම කටයුතු කරන්නම්. යනුවෙන් විශ්ව පාරමී පදනමේ සභාපතිතුමා පැවසීය. 2019 වසරේම ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙසට විදේශ ගමන් ඵලපත්‍ර එතුමාම සකස් කරන ලදී. ඥානවංශ සාමණේරයන්ද සමග ඥානදීප ස්වාමීන් වහන්සේ සිංගප්පූරුවට වැඩම කර වූහ. එම උපස්ථාන කටයුතු සිදු කිරීමට එතුමාම සිංගප්පූරුවට ගමන් කිරීමට තීරණය කළේය. උපස්ථාන අතර අග්‍රවන ශ්‍රේෂ්ඨත්වයේ කරා යොමු කරවන මේ උපස්ථානයේ වටිනාකම එතුමා දැන සිටියේය. සිංගප්පූරුවේදී කළ පරීක්ෂණ තුලින් අදාහාගත නොහැකි දෙයක් දැනගන්නට විය. මුත්‍රා මාර්ගයෙන් පටන්ගෙන සුසුම්නාව දිගේ මුළු ශරීරය පුරාම භයානක පිළිකාවක් විසිරී පැතිරී තිබුණි. මේ ආකාරයට පිළිකාවක් තිබියදී ඥානදීප ස්වාමීන් වහන්සේ කොපමණ වේදනාවක් විඳින්නේ නැතිද? අඩුම වසර 3කටවත් පෙර සිට හටගත් පිළිකාවක් බවත් දැන් මෙයට බෙහෙත් කොට සුව කළ නොහැකි බවත් වෛද්‍යවරු පැවසුවහ. මුළු ශරීරය පුරාම පැතිරී ඇති පිළිකාව නිසා තවත් වසරකට වැඩි කාලයක් ජීවත් නොවුණු ඇති බවද පැවසුවහ. මෙම රෝගය සොයා ගැනීමත් සමග සිදු කළ හැකි සියලුම පරීක්ෂණද සිදු කර බෙහෙත්ද රැගෙන නැවත ලංකාවට වැඩම කරවන තුරු උපස්ථාන කටයුතු සිදු කරමින් විශ්ව පාරමී පදනමේ සභාපතිතුමා ළඟම සිටියේය. නිතරම රෝහලට වී ගත කිරීමට සත්කම් ආදිය කිරීමට ඥානදීප ස්වාමීන් වහන්සේ කිසිදු කැමැත්තක් නොදැක්වූහ. නැවත වතාවක් ඇත්දලගල ආරණ්‍ය සේනාසනයටම ඥානදීප ස්වාමීන් වහන්සේ වැඩම කර වූහ. තමන්ගේ ආචාර්යන් වහන්සේ ලෙසින් අපමණ පීතෘ ගරුත්වයද මුල් කරගෙන බොහෝ ස්වාමීන් වහන්සේලා ඥානදීප ස්වාමීන් වහන්සේට උපස්ථාන කළහ. ඒ අතර ඥානවීර ස්වාමීන් වහන්සේ කහත්තේවල සුගතවංශ ස්වාමීන් වහන්සේ චන්දානන්ද ස්වාමීන් වහන්සේ, ඥානසුමන ස්වාමීන් වහන්සේ, හේමාලෝක ස්වාමීන් වහන්සේ අපමණ කැපවීමක් කළේ Tamanගේ කටයුතුද පසෙක තබමිනි. කෙමෙන් කෙමෙන් වයසට පත්වන ඥානදීප ස්වාමීන් වහන්සේගේ පිළිකා රෝගය උත්සන්න විය. සාමාන්‍ය පිළිකා රෝගියෙකුගේ මෙන් බාහිර කායික වෙනස්කම් දකින්නට නොලැබුණි. මුහුණ හෝ කය විකෘති නොවිය. නමුත් කායික දුබල බව නිසා එක්තැන් විය. ඇවිදීමට අපහසු විය. එනමුත් ධර්ම කතා කරන විට තම මතකයෙන් ඊ타ම ප්‍රීතියෙන් කතා කළහ. ඒ සඳහා කැමැත්තක්ද දැක්වූහ. පිළිකා රෝගයේ සෑදුණු මුල් අවදියමෙන් දානය වැළඳීම ප්‍රතික්ෂේප නොකළහ. තම ශරීර කෘත්‍යන්ද උපස්ථායකයන් සිදු කරන විට එයට යොමු වී උපේක්ෂාවෙන් සිහිනුවණින් කටයුතු කළහ. නැවත වතාවක් බලංගොඩ තංජන්තැන්න ප්‍රදේශයට ගමන් කිරීමේ කැමැත්තක් ඥානදීප ස්වාමීන් වහන්සේට ඇති වූහ. 21 පරිච්ඡේදය අධික අසනීප තත්වයේදීත් ධර්ම සාකච්ඡාවෙන් සතුටු වීම තථාගතයන් වහන්සේට වයස අවුරුදු 80ක් සම්පූර්ණ වූහ. පිරිනිවන් පෑම සඳහා කුසිනාරාව කරා පාගමනින් වැඩම කිරීමට පටන් ගත්සේක. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේට පෑන් පිපාසාවක් ඇති වූහ. ආනන්ද මට දැන් පිපාසයි. මට පෑන් රැගෙන එන්න. යයි වදාළහ. එවිට ආනන්ද ස්වාමීන් වහන්සේ පාත්‍රයේ රැගෙන යන විට එම නදිය බොර වී තිබුණි. ආපසු පැමිණ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ඒ බව සැලකළහ. නමුත් තථාගතයන් වහන්සේගේ අධික පැන් පිපාසාව නිසා නැවත ආනන්ද ස්වාමීන් වහන්සේ අමතූහ. ආනන්ද මට පැන් පිපාසයි. මට පැන් අරන් එන්න. නැවත වතාවක් පාත්‍රය රැගෙන වඩින විට ඊටාම ආශ්චර්යයක් සිදු විය. බොර වී තිබූ නදිය සම්පූර්ණයෙන් පිරිසිදු වී ඇත. පහන් සිත උපදවාගත් ආනන්ද ස්වාමීන් වහන්සේ පන් පාත්‍රයේද රැගෙන තථාගතයන් වහන්සේට පූජා කළහ. තථාගතයන් වහන්සේගේ පිපාසය දරා ගැනීමට හිත් පිත් නැති නදියට නොහැකි විය. වර්තමානයේ නම් නදිය බොර වී තිබියදීත් පිරිසිදු පෑන් ගෙනෙන ලෙස පැවසූ කලෙහි යම් අය අපහැදීමට පවා ලක්විය හැක්කේ බාහිරින් ලෝකයේ තුලින් මනින නිසාය. එමෙන්ම භාග්‍යවතුන් වහන්සේට එක්තරා අවස්ථාවක රෝග පීඩා වැළඳීම නිසා සිහි නැතිව සිටින විට පිරිනිවන් පා වදාළ බව භික්ෂූන් සිතූහ. එලෙසට මේ සිදුවීම පෙරණුවේ බාහිරින් නිගමනය කළ නිසාය. නමුත් අධ්‍යාත්මයේ Nirodha Samapattiyට සමවැදීමත් විමුක්ති සුවය විඳීමටත් තථාගතයන් වහන්සේ යොමු වූහ. ඒ බව එකල සිටි රහතන් වහන්සේලා පැවසූහ. වයසට යාම කායික රෝග පීඩා සහ බාහිරින් ඇතිවන වෙනස්කම් නිසා අධ්‍යාත්මික ස්වභාවයේ ලබන සැනසීම බාහිර සමාජයට නොපිනුනේ. ඔවුන් පිටතට පෙනෙන කරුණු මත විවිධ නිගමනවලට එළඹෙයි. දුක් වේදනාවෙන් හිඳී එයට යට නොවි තම අධ්‍යාත්මික සුවය විඳින විට බාහිරයට එය කිසිසේත් නොඇතෙහි. නමුත් බාහිරව කයෙහි හටගන්නා වෙනස්කම් හා නිසල්මාන නිසාත් බාහිරට ප්‍රතිචාර නොදක්වන නිසාත් විවිධ අර්ථකතන වලට යොමු විය හැක. ඒ කරුණ ආධ්‍යාත්මික සුවය විඳින්නාට අදාළම නැත. ඩෙන්මාර්කේ ඥානදීප මහ යතිවරයාණන් වහන්සේටද එවැනි අවස්ථාවලට මුහුණ දීමට සිදු වූයේ කායික වේදනාවන් ලැබෙන විට ප්‍රඥාව මැදිහත් වී චිත්තානුපස්සනාවේ වාසය කිරීමේ නිසාවෙනි. නිතරම පුරුදු කළ චිත්තානුපස්සනාවට යොමු වීමේ හැකියාව ඒ උතුමන් සතු වූහ. ඇද්දලගල ආරණ්‍යයේ වැඩ සිටින විට තංජන්තන්න වැඩම කිරීමට කැමැත්ත ඥානදීප ස්වාමීන් වහන්සේට ඇති වූ කලෙහි උපස්ථායක භික්ෂූන් වහන්සේලා එකතු වී ඒ ගැන සාකච්ඡා කරන්නට යෙදුණහ. මාද ඒ සඳහා සහභාගී වූ අතර තංජන්තන්නේ වැඩ සිටින ඥානානන්ද ස්වාමීන් වහන්සේද සහභාගී වූහ. ස්වාමීන් වහන්සේගේ දැන් ඇති රෝගී තත්වයත් අවශ්‍ය ප්‍රත්‍යාහාර හා උපස්ථාන කටයුතුද ගැන සාකච්ඡා කොට ඥානානන්ද ස්වාමීන් වහන්සේට ඒ ගැන පැහැදිලි කළෙමු. ඥානානන්ද ආයශ්මතුන් ඊ타ම ශ්‍රද්ධාවෙන් එම වගකීම බාරගත් අතර ඥානදීප ස්වාමීන් වහන්සේ තංජන්තන්න බද්දේ කරත්ත භික්ෂු ගිලන් ආරණ්‍ය වෙත වැඩම කර වූහ. මේ වන විට ස්වාමීන් වහන්සේට සේලායිනාදිය ලබා දීමත් නිතර රුධිර පරීක්ෂා කිරීමේ කටයුතුද යෙදින් තිබින. සමදාම මෙන්ම එම සමීපයේ රෝහලේ වෛද්‍යතුමෙක් ස්වාමීන් වහන්සේගේ රෝගී තත්ත්වයේ විමසා බැලීමට පැමිණියේය. ඥානදීප ස්වාමීන් වහන්සේ අසනීප වූ විට බොහෝ වෛද්‍යවරු තම කැමැත්තෙන් උපස්ථාන කටයුතු කළහ. අසනීප වීමට පෙර සිටම ඊටාම ආදර ගෞරවයෙන් යුතුව අපවත් වන තෙක්ම මහනුවර රෝහලේ ලසන්ත වෛද්‍යතුමා උන්වහන්සේ ගැන සොයා බැලුවේය. ඥානදීප ස්වාමීන් වහන්සේ වැඩ සිටි සෑම ආරණ්‍යයක් වෙතම පැමිණෙමින් ස්වාමීන් වහන්සේ ගැන සොයා බැලීමට තරම් කාරුණික බවක් එතුමාට තිබුණි. එම හිතවත්කම නිසාම අවසාන කාලයේදී ලසන්ත වෛද්‍යතුමාගේ එල්ලියම් වලට ස්වාමීන් වහන්සේ එකඟ වූහ. ස්වාමීන් වහන්සේ අපවත් වූ පසුව දරා ගැනීමට නොහැකි තරමේ ශෝකයකින් යුතුව චිත් චිතකය දැල්වීමද එතුමා අතින්ම සිදුවිය. අසනීප වූ ඥානදීප ස්වාමීන් වහන්සේ තව තැනකට උපස්ථාන කිරීමට බාරදී පැත්තකට වී සිටීමට ළඟින් උපස්ථාන කළ භික්ෂූන්ට නොහැකි විය. එම සියලුම භික්ෂූන් වහන්සේලා දුර බැහැර සිට වුවද දින ගණන් නැවතීමට තන්ජන් තන්ජන් තැන්නට වැඩම කරමින් ස්වාමින් වහන්සේට උපස්ථාන කළහ. නිතර රුධිරය පරීක්ෂා කරන විට එහි ඇති වෙනස්කමත් අසනීප తත්වයේ උග්‍ර අතට හැරීම නිසාත් විශ්ව පාරමී පදනම විසින් එවන ලද හෙලිකොප්ටරයකින් කොළඹ රෝහලකට ස්වාමීන් වහන්සේ වැඩම කර වූහ. අදාළ පරීක්ෂණ කටයුතු හා විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස්ද ලබා ගනිමින් ටික දවසක් කොළඹ පිහිටි විශ්ව පාරමී පදනමේ ආරණ පරීක්ෂණ පාරිශ්‍රය තුල උන්වහන්සේ වැඩ වාසය කළහ. මෙසේ රෝග පීඩා තත්වයක සිටියේදී වුවද ධර්මය කතා කිරීම කිසිසේත්ම බාධාවක් ලෙස නොසලකූහ. ස්වාමීන් වහන්සේගේ කැමැත්ත නිසාත් බොහෝ භික්ෂූන් වහන්සේලා ඊටම සතුටින් ධර්මය සාකච්ඡා කළහ. ඇඳක එක්තැන් වී සිටින ඥානදීප ස්වාමීන් වහන්සේගේ සුවදුක් බැලීමට තංචන් තැන්නට මා වැඩම කළ අවස්ථාවකද ධර්මයේ සාකච්ඡා කළහ. එම රෝග පීඩා මැද්දේ වුවද විවරණ වූ ධර්ම කරුණු ගැන කතා කරන විට ඊටාම සතුටින් එම අර්ථය මතු කර දුන්නේ Tamanගේ ඇති පටිභාන ශක්තිය විදහා පාමීනි. කොපමණ අසනීප වුවද මතක ශක්තිය අඩුවක් උන්වහන්සේට නොවූහ. ධර්ම සාකච්ඡා කරන විට මතුවන ගැටලු වලට අදාළ කරුණු ඒ ඒ සූත්‍ර දේශනා තුලින් විස්තර කර දීමට තරම් උන්වහන්සේ කාරුණික වූහ. මෙසේ ධර්මයේ සාකච්ඡා කරන විට අපමණ සතුටක් ලබන බව ඒ මොහුනේ ඇතිවන ක්‍රියාශීලී බවෙන් මනාකොට පසෙක් විය. ධර්මයට කැමැති අය සමග නිතර ඇසුරු කිරීමේ කැමැත්තක් උන්වහන්සේ තුළ පැවති අතර මූලික බුද්ධ වචනයට ගරු නොකර තර්ක විතර්ක කරන අය බැහැර කිරීමට උන්වහන්සේ කටයුතු කළහ. ස්වාමීන් වහන්සේට බාධාවක් නොවන ලෙස උපස්ථාන කටයුතු කරන එවැනි අය සමග හිතවත්කමක්ද ඥානදීප ස්වාමීන් වහන්සේ සතු වූහ. කොළඹ ප්‍රදේශයේ සිටින චන්දන නම් තරුණ මහතෙකු ඥානදීප ස්වාමීන් වහන්සේව සමීපයෙන් ඇසුරු කළේය. මුළු ලංකාව පුරාම බොහෝ උපාසක උපාසිකාවන් ඥානදීප ස්වාමීන් වහන්සේට උපස්ථාන කළ අතර සමහර අය ධර්මයේද කතා කළහ. ජීවිතයේ අවසාන වන තෙක්ම ඒ අයගේ නම් ගොද්ද මතකයේ තිබූ අතර ඒ අයට වන්දනාමාන කිරීමට ඉඩ සැලසීමට තරම් කෘතවේදීද විය. විශේෂ සමීපත්වයක් තිබූ ලග්ගල ප්‍රදේශයේ ගම්වාසීන් ඥානදීප ස්වාමීන් වහන්සේ වැඩ සිටින ආරාණ්‍ය සෙනසුන වලට පැමිණි පැමිණ නිතර සුවදුක් විමසුවහ. Tamangeema නිවසමෙන් බොහෝ කාලයක් නකල්ස් වස්ගමුව ඇලහැර යන රක්ෂිතයන් ඇසුරු කළේ ඒ ගම්වාසීන්ගේත් උපස්ථානයන් මතය. මේ අය අතර ලේල් ඔය පුංචි බණ්ඩා උපාසක මහතා විශේෂ විය. නිතරම ස්වාමීන් වහන්සේගේ සුව දුක් විමසීමට ඒ ඒ ආරණ්‍යවලට ගමන් කළේ Tamanගේ වයසද නොතකමිනි. නමුත් මේ සියල්ලම අතීත කතාවක් බවට පත් කරමින් ඥානදීප ස්වාමීන් වහන්සේ ජීවිතයේ අවසාන කාලය කරා ළඟා වන්නට වූහ. මේ මතීත මතකය තථාගතයන් වහන්සේ වැඩ සිටි සමයේ වූ ශ්‍රාවක භික්ෂු චරිතයක පිළිඹුවක්ම වූහ. එම නිසා කිසි දින එම ශ්‍රේෂ්ඨ භූමිකාව මතකයෙන් බැහැර නොවනු ඇත. ඒ උතුමන්ගේ ඇසුරු නිසා බොහෝ භික්ෂූන් වහන්සේලා ලග්ගල ප්‍රදේශයේ තනි කුටිවල අදටත් වැඩවසමින් බවුන් වඩති. එම ධර්ම විග්‍රහ තුළින් අපමණ ප්‍රීතියක් විඳින්නෝද බොහෝ වෙති. ගම්බීර වූ තථාගත දහමේ විවරණ වූ අර්ථය මනාව විවර කරමින් මිලීනව යමින් පවතින ශාසනයට උන්වහන්සේ යලි ජීවයක් ලබා දුන්හ. එම ධර්ම කරුණු මතක් කරන විට අදටත් විශාල ප්‍රීතියක් උපදී. ඥානදීප ස්වාමීන් වහන්සේ මෙන් සූත්‍ර පුංචි අකුරින් පොත්වලට සටහන් කිරීමටද ඒවා නිතර සජ්ජානා කරමින් මතක තබා ගැනීමටද අපහටද හැකිවිය. ඥානදීප ස්වාමීන් වහන්සේ අවසන් වරට කොළඹ සිට නැවත ඇද්දලගල ආරණ්‍ය සේනාසනයට වැඩම කර වූහ. අසනීපය උත්සන්න විය. නිතර නිතර රුධිර පරීක්ෂා කරමින් අනුරාධපුර රෝහලට වැඩම කරවා රුධිරයද ලබා දුනි. ස්වාමීන් වහන්සේ අපවත් වීමට දින 10කට පමණ පෙර මා සුවදුක් විමසන්නට උන්වහන්සේ වෙත වැඩම කළ අතර ගැඹුරු ධර්ම සාකච්ඡාවක්ද පැවැත්වූහ. 22 පරිච්ඡේදය මහා යතිවරයෙකුගේ මනුලොවට නැවත නොයන නික්ම යෑම ලොව පහළ වන අති දුර්ලභ උත්තම මනුෂ්‍ය රත්නය වන්නේ බුදුරජාණන් වහන්සේය. බුදුරජාණන් වහන්සේගේ දහමට අනුව ජීවිතය ගත කරමින් බුද්ධ ධර්මය ඉස්මතු කරන්නා වූ සත්පුරුෂයෝ ලෝකයේ දුලභ වෙමින් පවතී. බුදුරජාණන් වහන්සේ කුසිනාරාවේ මල්ල රජුන්ගේ සල්ලුවෙන තුල වයස අවුරුදු 80 දී මිනිස්සු පමණක් නොව දෙව් බමුන්ද කම්පා කරවමින් පන්සාලිස් වසක දහම්චාරිකාව අවසන් කරන්නට පිරිනිවන් මංචකයේ සිංහසෙයියාවෙන් සැතපී සිටියහ. ඊ타ම සමීපයෙන් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ සෝතාපන්න ඵලය පසක් කළ ආනන්ද ස්වාමීන් වහන්සේ එම අවස්ථාවේදී ඊ타ම දුකින් යුතුව හඬන්නට වූහ. ආනන්ද සියලු සංස්කාර අනිත්‍යයි. එයයි මා දේශනා කළ සත්‍ය දහම වන්නේ. ඒ ගැන නුඹ දන්නවා නොවේද? යනුවෙන් වදාළමින් ආනන්ද හිමියන් අස්වැසු ලෝකේ ඇස බඳු වූ අප මහා කාරුණිකයන් වූ සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළසේක. තථාගත ශ්‍රාවකයන් වහන්සේලාද ආයුෂ ඉක්මවීමෙන් පිරිනිවන් වූහ. එනමුත් ධර්ම විනය ශාස්ත්‍රෝ ලෙස වටහාගත් ශ්‍රාවකයෝ කලාතුරකින් වුවද වරින් වර බිහි වූහ. බිහි වූහ. එලෙස පහළ වූ ඩෙන්මාර්කේ ඥානදීප ස්වාමීන් වහන්සේද අපවත් වීමට ආසන්න විය. අපවත් වීමට දින 10කට පමණ පෙර ඥානදීප ස්වාමීන් වහන්සේගේ සුවදුක් විමසීම සඳහා ඇද්දලගල ආරණ්‍ය වෙත මම වැඩම කළෙමි. දහවල් දාණය වළඳා ඉන්පසුව සවස් කාලය ඥානදීප ස්වාමීන් වහන්සේ පන් පහසු කරවමින් සිටියහ. ස්වාමීන් වහන්සේගේ කුටියේ ආලින්දයට වී සිටි මා දුටු වහාම ආ අනෝමදස්සී ලෙසින් හඳුනාගත්හ. ස්වාමීන් වහන්සේගේ කායික වේදනාවන්ද උත්සන්න වී තිබුණි. අතපය අල්ලන්න විටත් විශාල වේදනාවක් දැනුනේ අස්තීන් දිරා යමින් පවතින නිසාය. අවසර ස්වාමීනි සුවදු කොහොමද? අමාරුයි. හැමතැනම රිදෙනවා. අද දානය වැළඳුවද? වැළඳුවා. මේ අතර ස්වාමීන් වහන්සේට ගුටුකොළ යුෂ වලින් සෑදූ ඖෂධයක් උපස්ථායක විසින් පූජා කළේය. එම ඖෂධ වැළඳූ පසු මා සිතට ආවේ දහම් කරුණු කතා කිරීමටය. එනමුදු ස්වාමීන් වහන්සේ අමාරුවෙන් කතා කරන අයුරු දුටු විට කතා නොකළ යුතුයයි සිතුනි. නමුත් ඥානදීප ස්වාමීන් වහන්සේගේ දහමේ දහම් ප්‍රීතිය ඉපැද්දවීම පිණිස ටික වේලාවක් ධර්ම කරුණු කතා කළෙමි. ගිලණෙකුට උපස්ථාන කරන උපස්ථායක සතු විය යුතු ගුණයක් ලෙස එම රෝගියා සමග කාලෙන් කාලයට ධර්මයේ කතා කරමින් ප්‍රීතිය ඉපැද්දවිය යුතු බව තථාගතයන් වහන්සේද වදාළහ. ඒ අවවාදයට අනුව යමින් ඥානදීප ස්වාමීන් වහන්සේ ප්‍රිය කරන ලද බුද්ධ දේශනාව තුළ ශුන්‍යතා ප්‍රතිසංයුක්ත දේශනා අඩංගු පාරාණ වග්ගයේ ගාථා අතම්මය උකිත්තාසික අනවත්තිත සූත්‍රයන් පිළිබඳ ප්‍රශ්න ස්වරූපයෙන් කතා කළෙමි. එම සූත්‍රවල ඇතුළත් සමහර දහම් පාඨයන් ඥානදීප ස්වාමීන් වහන්සේ ඊටම අමාරුවෙන් වුවද හිමින් සීරුවේ ඉදිරිපත් කළේ සිත තුළ ඇති වූ ප්‍රීතිය හේතුවෙනි. දහම් කරුණු කතා කරමින් ස්වාමීන් වහන්සේගේ සිත ප්‍රමුදිත කිරීමට මාහට හැකිවිය. ඉන්පසු උන්වහන්සේ මා ඇමතීමට සූදානම් වන බව දැනුනි. එයට මා සාවධාන වැහුම් කඳුනි. ආයුෂ්මතුනි මට සූත්‍ර බලන්න ඕනේ. ඒකට මට ක්‍රමයක් සලස්සනවද? එහෙමයි ස්වාමීනි. මම ඥානවීර ස්වාමීන් වහන්සේට දැනුම් දෙන්වන්නම්. ස්වාමීන් වහන්සේගේ අකුරින් ලියුණු පුංචි පොත පහසුයි නේද? හ්ම් හ්ම්. යනුවෙන් උන්වහන්සේගේ පිළිතුරු විය. මේ වන විට උන්වහන්සේට තනියම වාඩි වීමට නොහැකි විය. අතපයද වාරු නොවිය. නමුත් සූත්‍ර පොත තම අත ළඟට ලබා දුන් විට එය කියවීමට කැමැත්තක් ඥානදීප ස්වාමීන් වහන්සේට ඇතිවිය. ටික වේලාවක් කතා කර ස්වාමීන් වහන්සේගේ දෙපා පිරිමැද වන්දනා කොට ඥානවීර ස්වාමීන් වහන්සේ මුණ ගැසීම සඳහා පිටත් වීමි. ජීවමාන ඥානදීප ස්වාමීන් වහන්සේට ආදර ගෞරවයෙන් යුතුව සිදු කළ මාගේ අවසාන වන්දනාවද එයම විය. ඥානවීර ස්වාමීන් වහන්සේට කාරණාව දැනුම් දී එම පහසුකම ඥානදීප ස්වාමීන් වහන්සේට සලස්වන ලෙස ඉල්ලා සිටියෙමි. එදිනම නැවත ඔවුලිකන්ද ආරණ්‍ය වෙත වැඩම කළෙමි. දින කීපයක් ගිලන් රථ මගින් අනුරාධපුර රෝහල වෙත වැඩම කරවා උන්වහන්සේට රුධිරය ලබා දීම සිදු විය. ලසන්ත වෛද්‍යතුමා රාත්‍රිය නොතකා ස්වාමීන් වහන්සේ වෙනුවෙන් අපමණ කැපකිරීමක් කරමින් එම කාර්යයන් ඉටු කර දුනි. රුධිරය ලබා දීමට අනුරාධපුර රෝහලේ නැවතුණු කීප දෙනෙක්ම දාණය ලබා දීමට මාහට අවස්ථාව උදා විනි. හිටපු නාවික හමුදාපතියෙකු වූ සිරිමෙවන් රණසිංහ මහතා ඥානදීප ස්වාමීන් වහන්සේ කෙරෙහි මහත් පැහැදීමකින් සිටියේය. එතුමාට ඒ බව දැන් වූ විට ඊටාම ශ්‍රද්ධාවෙන් එතුමාගේ සහෝදරයන් විසින් දානේ සකස් කර පූජා කරන ලදී. දිනක් මම ඕලිකන්ද ආරණ්‍යයේ සිට අනුරාධපුර ධම්මපාරමී ආරණ්‍ය වෙත රාත්‍රී කාලයේ වැඩියෙමි. එදින රාත්‍රී සතපී අවදි වූ විට මාහට දුරකථන ඇමතුමක් ලැබුණි. දිනය 2020 සැප්තැම්බර් 12 විය. එදින උදෑසනම අප මහ යතිවරයාණෝ මනුලොවට තිබූ සියලු ඥාතිත්වයන් හැරදා නික්ම ගොස් සිටියහ. එම ශෝකී පුවත අසන්නට නුදුරු දිනයක් සිදුවන බව දැන සිටි නමුදු එය කන වැකුණු මොහොතේ දැනුණු ශෝකය මොහොතකට මා නිනව්වක් නොමැති තත්වයකට පත් කරන ලදී ගුරුතුමන් වහන්සේ කෙනෙකුගේ සරණ අහිමි වූ බව දැනෙන්නට විය. බව අඳුරේ නිවැරදිව මඟ සොයා යන්නට දීප්තිමත් ආලෝකයක් ලැබදුන් මෙකල වූ ඖෂධී තාරකාවක් සදහටම සැඟවී ගිය බවක් දැනුනි. මා සිතට කිසිවක් නොඇතහෙන්න ආසේ විය. ආනන්ද මහතෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය අභියස හඬා වැටෙමින් සිටි දර්ශනය මනෝසිත්තමක් වී මොහතකට දර්ශනය විය මම ඥානවීර ස්වාමීන් වහන්සේට දුරකථන ඇමතුමක් ගත්තෙමි. උන්වහන්සේට රෑ 12ට වගේ පපුවේ අපහසුතාවයක් ඇති වුණා. ඒ නිසා උපස්ථායක ස්වාමීන් වහන්සේලා එහිම වැඩ වුණා. අප පාරායන වග්ගය හා අනත්ත ලක්කන සූත්‍රයෙන් සූත්‍රයන් උදෑසන සජ්ජායනා කරද්දී උන්වහන්සේ දෑත් එක් කරගෙන වන්දනා කළා. සිනාමුසු මුහුණින්ම උන්වහන්සේ අපවත් වූවා. යයි ඥානවීර හිමියෝ මා අමතා පැවසූහ. දහම් ආලෝකයේ බෙදා දුන් නිහතමානී ගුණෙන් පෝෂිත ධර්මදර විනයදර අපගේ සංඝ පීත්‍රුන් වහන්සේ අප හැර ගොස් ඇත. මේ දැනන හුදකලා හැඟීම සමීප පුද්ගලයෙකුගේ වියෝවක් නිසා දැනෙන හැඟීමක් නොවේ. එබඳු දුර්ලභ සත්පුරුෂයෙකුගේ ආශ්‍රයක් නැවත කෙසේ ලබම්ද යන හැඟීමත් සමග මතු වූ වියෝ දුකකි. අහිමිව සිටින්නේ හිතින් හිතන්නටත් අසීරු ගුණ සමුදායක් දරූ සැබෑ බුද්ධ පුත්‍රයෙකි. ධම්ම පිළිබඳ ලෝක ස්වභාවය පිළිබඳ යම් වැටහීමක් ඇතිව සිටින අප වැන්නන්ගේ ශෝකය මෙබඳු නම් උන්වහන්සේ පිළිබඳ තතු ලෝකයා දැන සිටියේ නම් ඔවුන්ගේ විලාපය කෙබඳු වනු ඇද්ද මුළු ජීවිතයම දහමට පූජා කරමින් වැඩ සිටි ඒ උත්තම ඥානදීප ස්වාමීන් වහන්සේ ධර්මයේ ශ්‍රවණය කරමින්ම ජීවිතයෙන් සමුගත්තේ දහම් ප්‍රීතිය තුල පිහිටෙමිනි. මනුෂ්‍ය හෝ දිව්‍ය ලෝකයක නැවත පැමිණීමේ අදහසක් මට නැහැ. මා යන්නේ සුද්ධ ආවාස බඹලොවට. යනුවෙන් බුද්ධ වංශ ස්වාමීන් වහන්සේගේ කිරියොය ආරණ්‍යයේදී ස්වාමීන් වහන්සේ නමක් වෙත උන්වහන්සේ වදාළ බව දැනගත් විට ඇති වූයේ ප්‍රීතියකි. ස්වාමීන් වහන්සේ අපවත්වන්නට පෙර ආදාහන කටයුතු කරන ආකාරය පිළිබඳව නවසීලන්තයේ ගුත්ත සීල ස්වාමීන් වහන්සේ ඥානදීප ස්වාමීන් වහන්සේ වෙතින් විමසා සිටියහ. මාගේ ඒ ගැන කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඔයාලා කැමති විදියකට කරන්න. භික්ෂූන් වහන්සේලා විසින් දේහය චිතකයේ වෙත රැගෙන යනවා නම් හොඳයි. යනුවෙන් වදාළ බව දැනගතිමු. උන්වහන්සේගේ දේහයට බොහෝ දුර සිට පැමිණෙන ශ්‍රද්ධාවන්ත දායකයන් හා සංඝරත්නයට අවසන් ගෞරව දක්වන්නට ඉඩ සැලසුණු පිණිස දින දෙකක් දේහයක් තබා ගන්නට කටයුතු කළෙමු. උඩුකුරුව නිසොල්මනේ මන්ද ස්මිතියකින් යමුව සරසාගෙන සැතපී සිටින දේහය දකින විට දරාගත නොහැකි දුකක් මා සිතෙහි ඇතිවිය. මාද ඇතුළුව උන්වහන්සේට සත්කාර කටයුතු කළ උපස්ථායක ස්වාමීන් වහන්සේලා උපරිම ලෙස මනාව ඒ කර්තව්‍ය ඉටු කළ බව සිහිවන විට සිත දනුනේ මහත් අස්වැසිල්ලකි. උන්වහන්සේ ගියේ කවදා හෝ යා යුතුව තිබූ අප සැමට උරුම ගමනකි. එහෙත් එබඳු කල්යාණ මිත්‍ර සන්තවයක් අහිමි වීමෙන් තනන හිස්තන පිරවීම අපහසු බව අපට දැනෙන්නේ අද නොව හෙට බව සහතිකය. බොහෝ අය ඥානදීප ස්වාමීන් වහන්සේ පිළිබඳව සැබෑ තතු දැනගනු ලැබුවේ උන්වහන්සේ අපවත් වූ පසුවය. කිසිතු විදියකින් ස්වාමීන් වහන්සේගේ ගුණයක් ඉස්මතු කොට සමාජගත කිරීම උන්වහන්සේ බොහෝ අකමැති වූ බැවින් ඒ පිළිබඳව දැන සිටියේ සීමිත පිරිසකි. එහෙත් අපවත් වූ පසු මාද ඇතුළුව අනිකුත් ගිහි පැවිදි පාර්ශ්ව විසින් ස්වාමීන් වහන්සේගේ සැබෑවම ශ්‍රාවකත්වය අන් අයගේ දැනගැනීම පිණිස ඉස්මතු කළෙමු. ඩෙන්මාර්ක් රටේ සිට පැමිණ ලංකාව තුළ පැවිදි වූ ඥානදීප ස්වාමීන් වහන්සේට මේ පොළොව මත කිසිම ආරණ්‍ය සේනාසනයක් නොවිය. එසේ වුවද බොහෝ ආරණ්‍යවලින් අපෝපස්ථාන කිරීමට ආරාධනා ලැබුවා. පොළොව මත කිසිදු ආරණ්‍යයක් නොතිබුණු ඥානදීප ස්වාමීන් වහන්සේ අපගේ ඕලිකන්ද රෑනකෙටුවගල ආරණ්‍යයේ වැඩ සිටීම පිළිබඳ ඊමහත් සතුටක් අදටත් මම භුක්ති විඳීමි. ස්වාමීන් වහන්සේට කිසිදු දායකයෙක් සිටියේ නැත. එනමුතු බොහෝ පිරිසක් තම ජීවිතය කැප කරමින් උන්වහන්සේට උපස්ථානයට කැප වී සිටියහ. වසර 51ක පැවිදි දිවියක් ගත කර වයෝවෘද්ධ වන තෙක්ම උපසම්පදාවෙන් වස් 50ක් තපෝවෘද, ගුණවෘද, සීලවෘද ඇති මහා ස්වාමීන් වහන්සේ නමක් වුවද උන්වහන්සේට කිසිදු ගෝලයක් නොවිය. එනමුත් බොහෝ සංඝයා වහන්සේලා සුව කැමැත්තෙන්ම උන්වහන්සේගේ ශිෂ්‍යයන්ව සිටියහ. උන්වහන්සේ උපස්ථාන කිරීමට අවස්ථාව ලැබෙන තෙක් බලා සිටි අතර උපස්ථානද කළහ. ඒ සඳහා මාහටද වාග්ය උදා විය. එය මා මුළු ජීවිතය පුරාම ලද සුවිශේෂී අවස්ථාවක් විය. අපමණ ශ්‍රද්ධාවෙන් කළ උපස්ථාන සිහිවන විට මහත් ප්‍රීතියක් තවමත් උපදී. 2020 වසර වස් කාලය ඇද්දලගල ආරණ්‍ය සේනාසනය තුල ගත කරමින් සිටියේදී අපවත් වූ ඥානදීප ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ සියලුම අවසන් කටයුතු විශ්වපාරමී පදනම මගින් බාරගෙන ඉටු කරන ලදී. ඇද්දලගල සීමා මාලකයේ සිට එම දේහය මාද ඇතුළුව භික්ෂූන් වහන්සේලා විසින් චිතකය කරා වැඩමවන ලදී. මා කර මතින් අවසන් ගමන් වඩින ඥානදීප ස්වාමීන් වහන්සේගේ ಗುಣ සිහිවන විට නෙතට කඳුළු උනන්නට විය. චිතකය තුල දැවෙනේම දේහය දකින විට දරාගත නොහැකි දුකකින් කඳුළු නැගුණේ මහා යතිවරයාණන්ගේ නික්ම යෑම නැවත දැකීමක් නොවීම යන සිතුවිලි සිතට නැගෙන විටදීය. දැල්වන චේකිතකය දෙස උපස්ථාන කළ ස්වාමීන් වහන්සේලා බලා සිටියේ නැවත මනුලොව නොයන නැවත දැකීමක් නැති යතිවරයාණන්ගේ ගුණ සිතමිනි. අප සියලු දෙනාටම කතා කිරීමට නොහැකි වූයේ නැතට කඳුළු නැගෙන නිසාය. දේහ දැවී අවසන් වූ විට ශරීරයේ අස්තීන් කොටස් ඉතිරිවන්නට විය. තථාගත ශ්‍රාවකයෝගේ දේහය දවා ඉතිරි වූ කොටස් චෛත්‍යයක් ලෙස සාදා වන්දනාමාන කිරීමට සුදුසුය. සියල්ලම අලුබවටපත් නොවන අතර එම ශේෂවනාස්තීන් තැන්පත් කොට ස්තූපයක් කරවීමට අවස්ථාව මාහට ඥානවීර ස්වාමින් වහන්සේ ලබා දුන්හ. ඊටම සතුටින් මා එය පිළිගත් අතර ඥානදීප ස්වාමීන් වහන්සේට බොහෝසෙයින් සමීප උපස්ථාන කළ නාවික හමුදා නිලධාරී මහතුන්ට ඒ බව පැවසීමි. නාවික හමුදාවේ බෞද්ධ සංගමේ සභාපති රවි රණසිංහ ඇතුළු තවත් ශ්‍රද්ධාවන්ත නිලධාරී මහත්වරුන්ගේ සම්බන්ධීකරණයෙන් නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතාගේ මූලිකත්වයෙන් නාවික හමුදා විසින් එය සම්පූර්ණ කර දෙන්නට එකඟ විය. පොරොන්දු අයරින්ම නාවික හමුදා විසින් සියලු දෙනාටම වන්දනා කිරීමට පිණිස මනහර ලෙස එම ස්තූපය සාදා පූජා කරන ලදී. මුනිවත පොත නිමි